ගයි ගෞරවනීය සංගරත්න අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ අපත්‍ය වදාලා අපේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේගේ නිවෙන නිවීම දේශනා පිළිය පිළිබඳ අපේ අදහස් නැත්තම් විමසුමක් කරන්නයි ඒක අපි ගිය පාර හතරවෙනි දේශනා ඉවර කරා අටවෙනි එක පටන් අරගත්තා ඉතින් අපි අතින් දේශනාවේ මුල් කොටසෙම පටන් ගන්න කියලා අපි චන්ද්‍රරත්න ආමඳුන්ගේ ඉල්ලා හිටියා.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 නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශකා මාලාවේ 8 වන දේශනයයි මේ. ගියවර දේශනයේ අවසාන හරියේදී අපි අනිදස්සන විඥානයේ තිබඳු එකක්යන් තේරුම් ගැනීමට මෙදුම් සමයේ බ්‍රහ්ම නිමන්තනික සූත්‍රයෙන් ගත හැකි සාධක උපකාර කරගත හැකි අන්දම තරමක් දුරට සාකච්ඡා කළා. එතනදී අපි පළමුවෙන්ම එක්තරා එක්තරා ඡේදයක් ඉදිරිපත් කරගත්තා. ඒ ඡේදය නැවත මතක් කර ගැනීම වශයෙන් සඳහන් කරන්න පුළුවන්. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පවං. තං පටවියා පටවිත්තේන අනනුභූතං. පියාලං සම්බස්ස සම්බත්තේන අනනුභූතං. මේ ඡේදයෙන් ප්‍රකාශ කළේ අදහස් වශයෙන් ගත්තොත් අනන්ත වූ සබ්බතෝ පබ එම පැත්තෙන්ම ප්‍රභාවත් වූ ඒ අනිදස්සන විඥාණය පටවි ධාතුවේ පටවි ස්වභාවයෙන්ොත් ආපෝ ධාතුවේ ආපෝ ස්වභාවයෙන්ොත් ආදි වශයෙන් ඒ කියන එක් එක් සංකල්පයට අදාළ වූ ස්වභාවයෙන් නිර්මුක්තයි. ඒ කියන්නේ ඒවට යටත් උනේ නැහැ. අනනුභූතම්. එකී සංකල්පවලට ලෝකයා ආරෝපණය කරන යම් ස්වභාවයක් ඇතොත් යම් සත්‍ය ස්වභාවයක් හැටියට සලකන දෙයක් ඇතොත් ඒක මේ අනිදස්සන විඥානයේ සටහන් වෙන්නේ නැහැ. ඒකයි මේ විඥානය ඊට යටත් නොවනවයි කියන්නේ. සාමාන්‍යයෙන් ලෝකයා එදිනදා ව්‍යවහාරයේ පාවිච්චි කරන සංකල්පවලට එක්තරා සත්‍ය ස්වરૂපයක් දෙනවා. මේවා ගන්න පුළුවන් ධම්මාරම්මන හැටියට. සිතට අරමුණු වන ධර්ම. ධම්ම කියලා කියන්නේ සිංහල වචනයකින් කියවොත් දේවල්. එතකොට ලෝකයා හිතන්නේ මේ කියාපේ සංකල්ප සමූහයේ යම්කිසි දෙයක් තියෙනවා කියලා. මේ එක එකක් ගත්තාම හැම එකකම යම්කිසි දෙයක් තියෙනවා කියලා. මේ ධම්මාරම්මන වල එහෙම නැත්නම් මනසට අරමුණු අරමුණු වන දේවල යම්කිසි ස්වභාවයක් දෙයක් හරයක් තිබෙනවායි කියන විශ්වාසය ලෝකයා තුල තිබෙනවා. නමුත් මේ රහතන් වහන්සේගේ විමුක්ත සිතේ ඒ කියන ඒ ස්වභාවය සටහන් නොවන බවයි මෙතනින් ප්‍රකාශ වෙන්නේ. මේ ධම්මාරම්මනවල සත්‍ය ස්වභාවයක් තියෙනවා කියලා සිතීම ලෝකයාට ඉතාමත්ම අවශ්‍ය කාරණයක්. මක්නිසාද ආරම්මන වශයෙන් ඒවායේ එල්බ ගන්න නම් ඒවායේ යම්කිසි හරයක් තියෙන්න ඕන. හරයක් ඒවාට ආරෝපණය කරන්නවත් ඕන. එතකොට ලෝකයා ආරෝපණය කරනවා ඒවට යම්කිසි හරයක්. ඒක තමයි පෘථිවියෙහි පෘථිවි ස්වභාවයක් තියෙනවා. ආපෝ ධාතුෙහි ආපෝ ස්වභාවයක් තියෙනවා. ජලයේ ජල ස්වභාවයක් තියෙනවා. ආදී වශයෙන්. ඒ විදිහට භූතයින්ට අදාළ වූ භූතත්වයක් තියෙනවා. දේවත්වයක් තියෙනවා. ප්‍රජාපතිත්වයක් තියෙනවා. බ්‍රහ්ම බ්‍රහ්මත්වයක් තියෙනවා. ආදී වශයෙන් වෙන එකක් තබා සම්බස්ස සම්බත් වේන මේ හැම දෙයකටම ඒ සබ්බත්ත කියන ස්වභාවයකුත් තියෙනවා කියලා ලෝකයා විශ්වාස කරනවා. යම්කිසි සංකල්පයක් ගත්තාම ඒ හැම එකකටම මේ විදිහට සත්‍ය ස්වභාවයක් දීම නිසා ලෝකයා ඒවා පිළිබඳව නිත්‍ය සංඥාවල් ඇති කරගන්නවා. සුභ සංඥාවල් ඇති කරගන්නවා. ආත්ම සංඥාවල් ඇති කරගන්නවා. වෙන විදියකින් කියනවා නම් තණ්හා මාන දික්ටි වලට මේ සංකල්ප අරමුණු කරගන්නවා. ඒ අරමුණු කරගන්නේ ඔන්න ඔය කියපු පටවිත්ත, දේවත්ත ආදී ඒවාට ආරෝපණය කරන ස්වභාවයෙන්. නමුත් අනිදස්සන විඥාණය මේ කියන ස්වභාව වලින් ලෝකයා මෝහණය වන ස්වභාව වලින් <clears throat> මිදිලයි තියෙන්නේ. මේ භව නාටකයේ ගෙතීමට ලෝකයා සත්‍ය වශයෙන් සලකන මේ සංකල්ප සමූහය පිළිබඳව මෝහණයක් රහතන් වහන්සේගේ විඥානයේ ඇතිවන්නේ නැහැ. ඒක තවදුරටත් පැහැදිලි වෙනවා මේ බ්‍රහ්ම නිමන්ත්‍රණික සූත්‍රයේම සඳහන් වන තවත් පාඩයකින් බක බ්‍රහ්මයා නිත්‍ය සංඥාව නිසා ඇති කරගත්තු මානය තමාගේ බ්‍රහ්මත්වය පිළිබඳව ඇති කරගත්තු නිත්‍ය සංඥාව නිසා හටගත් මානය බිඳීමට බුදුජනන් වහන්සේ ප්‍රකාශ කරනවා මෙන්න මෙහෙම පඨවින්කෝ අහං බ්‍රහ්මේ පඨවිතෝ අභිඤ්ඤාය යාවතා පඨවියා පඨවිත්තේන අනනුභූතං තද විඤ්ඤාය පඨවින් නාහෝසින් පඨවියා නාහෝසින් පටවිතෝ නාහෝසින් පටවින් මේති නාහෝසින් පටවින් නාභි වදින් මෙතනින් කියවෙන්නේ බ්‍රහ්මය මම පෘථිවිය පෘථිවිය වශයෙන් අභිඥාය ඒ කියන්නේ විශිෂ්ට නුවණින් තේරුම් අරගෙන ලෝකයා තේරුම් ගන්න සාමාන්‍ය සංඥාවෙන් නොවේ විශිෂ්ට නුවණින් ප්‍රඥාවෙන් තේරුම් අරගෙන පටවින් පටවිතෝ අභිඥාය යාවතා පටවියා පටවිත්තේන අනනුභූතං තදවිඥාය පෘථිවියෙහි පෘථිවි ස්වභාවයෙන් අනනුභූත වූ ඒ කියන්නේ පෘථිවි ස්වභාවයට යටත් නො වූ යම් දෙයක් ඇත්නම් එතන යම් දෙයක් කියලා සඳහන් කරන දේ පසුවයි තේරුම් කරන්නේ. ඒක තමයි අර අනිදස්සන විඥාණය. අපි අර කලින් සඳහන් කළ අනිදස්සන විඥාණය ගැන කියන ඡේදයට කලිනුයි මේ පාඩේ සඳහන් වෙන්නේ. එයින් අපට හැඟෙනවා පෘථිවි ස්වභාවයෙන්ම අනනුභූත වූ යම් දෙයක් ඇද්ද යම් තාත්වයක් ඇද්ද ඒ කියන්නේ මේ අනිදර්ශන විඥානයක් ඇද්ද තද විඥාය ඒ අනිදර්ශන විඥානය හරියට තේරුම් අරගෙන ඔන්න ඊළඟට ප්‍රකාශ කරනවා බුදු පියාණන් වහන්සේගේ දර්ශනය. පටවින් නාහෝසින් මම පෘථුවිය නොවීමි. පටවියා නාහෝසින් පෘථුවියෙහි නොවීමි. පටවිතෝ නාහෝසින් පෘථුවියෙන් නොවීමි. පටවින් මේති නාහෝසින් පෘථුවිය මගේ යයි නොගතිමි. පටවින් නාභි වදින් පෘථුවිය පිළිබඳව මානෙන් කියා පෑමක් නොකෙලෙමි. මෙතෙන් කියවෙන විභක්ති රූපවලිනුත් අපට හැඟෙනවා ලෝකයා අර සංකල්පවලට ස්වභාවයක් දීලා ඒවට තත්වයක් දීලා ඒ විදිහට ඒ සංකල්පය තමන්ගේ තණ්හා මාන දිට්ඨි වලට අරමුණු කර ගැනීමට සුදුසු තත්වයකට පත් කරගත්තට පස්සේ ඊළඟට විභක්ති රූප මතුවෙනවා. මේ විභක්ති රූප කීපයක් තමයි මෙතනින් මේ කියවුනේ. එතකොට මේ කියන පෘථුවිය පෘථුවිය දැන් කෙනෙක් හිතන්න පුළුවන් මගේ පෘථුවිය එහෙම නැත්නම් මම පෘථුවියේ සිටිනවා ඒ වගේම පෘථුවියෙහි සිටි මම, ඒ වගේම පෘථුවිය පෘථුවියෙන් කියන අන්න ඒ වගේ සංකල්ප සංකල්පය අනුව හදාගත්තු විභක්ති රූප දැඩිව ගැනීමෙන් කරන්නේ අර තමාගේ මමත්වය තහවුරු කර ගැනීමයි. මෙසින්දී අපි ඇත්තටම එදා මේ සාකච්ඡා කරපෙකදී කියනකොට මට මගේ ඉදින්දා ජීවිතයේදී සිද්ධ වුණා මේ ඒකට යෙදෙන ගතිය වැඩි දැන් මේ මට ලියුමක් ඇවිල්ලා තිනවා විපුල කියලා මහත්තයාගෙන් මේ ස්පිරිචුවල් ටුවරිසම් කියලා අලුත් වචනයක් මේ වන්දනාගමන් නෙවෙයි ආධ්‍යාත්මික චාරිකා කියලා කතාව. ඉතින් ඒකට ඉන්දියාවේ හැම කෙනාම යනවා කොච්චර හම්බ කරුවත් ඉන්දියාව ගිහිල්ලා නිකන් ආධ්‍යාත්මික චාරිකාවක් හැදෙනවා. ඉතින් හැදෙනකොට වන්දනීය ස්ථාන වලට යන්නෙත් නෑ, සාස්ත්‍රීය පිටිපස්ස යන්නෙත් නෑ, ආගම පිටිපස්ස යන්නෙත් නෑ, නිකන් විවේක වෙන්නේ. ගහකන්න පුරට යනවා, ඔය එක එක જાති කරනවා. ඉතින් ඒක ලංකාවේ නෑ. ඊට පස්සේ මේ මාත් එක පටන් ගන්න අරගෙන මට ලිපියක් කරලා දුන්නා. ඒකේ තිබුණා මේ අද්වෛතයේ සහ නන් ඩුවැලිටි කියන වගේ ආධ්‍යාත්මිකට තමයි මම ගෙනියන්නේ. ලංකාවේ ඕන තරම් මේ ස්ථාන තියෙනවා. ආගමක් මොකක්වත් නැහැ. ඒක විවේක වෙන්න පුළුවන් තරම්. නමුත් ඒක ලංකාවට හත්ත පහකවත් ආදායමක් ලැබෙන්නේ නැහැ. මොකද ඒක ගැන ලංකාව හිතලත් නැහැ, දන්නෙත් නැහැ. ඉන්දියාව ලංකාව විකුණන්නේ ඉන්දියාවේ බඩු. නිසා ඉන්දියාවට නම් මිනිස්සු ලංකාවට එන්න ඕන කමක් නැහැ. යෝගා කිව්වොත් ඒක ඉන්දියාවේ බඩුවා. ඒක භාවනා ඉන්දියාවේ. ඉතින් ලංකාවට එන්නේ නැහැ. ඉතින් බලනකොට මම මේ මාතෘකාවට විවේචනයක් දැම්ම මේ කියන්නේ ඩුවැලිටි, කන් ඩුවැලිටි මේ කියන්නේම අද්වෛතයක් ගැන කතා කරන්නේ කියලා. ඊට පස්සේ මම ගියාට පස්සේ හම්බෙන්න කතා කරා. ඊට පස්සේ මාට හම්බෙන්න ටෙලිෆෝන් එක දාලා මේ මාතෘකාව එව්වා non dual ශ්‍රී ලංකා කියලා එයාගේ වෙබ්සයිට් එක. ඉතින් ඒකකොට මම දැනගත්තා මේක තමයි මේ කතා කරන්නේ කියලා. ඊට පස්සේ මම මේ බිකු බෝධිගේ මේ අද්වෛත වේදාන්තයේ තියෙන භයානකම ලංකාවේ ආම්දුරු ගොඩක් එක්කෝ ඒක දන්නේ නැහැ, දන්නවනම් දන්නේ ඒක. නමුත් ඒක නෙවෙයි බුදුජානකෙ කියන්න හදන්නේ කියලා අපි දැන් දේශනා දෙක තුනකම වගේ මේ නිවන නිවීම දේශනාවලට ගත්තා. ඉතින් ඒකට අදාළ පොත්පත් එක්කුත් කියවන්න සිද්ධ වුණා. ඊට පස්සේ මම බිකු බෝධිගේ ඒ ආටිකල් එක බාගත්තා. නන්දු ඇලිටි කියලා. ඒකට චෝදනා කර දෙනවා බුද්ධ ධර්මයේ අනිදස්සන විඥානයයි ඔය කියන අද්වෛතය පටලවා ගන්න එපයි කියලා. ඒකට හොඳ ලස්සන කරුණු පෙන්නලා දෙනවා. ඉතින් ඒක මම ඊට පස්සේ විපුලට ඊට පස්සේ විපුල මහත්තයා කියනවා මම දන්නවා සාංශ මට හම්බෙන්න ඕන ඔබ හන්තේ මම එන්නම් කියලා වැරදිලා මම කොළඹින්නේ කියලා කතා මම කරනවා මම ඉන්නේ කොළඹ නෙවෙයි හම්බෙන්න එන්නම් කියලා පස්සේ ඒ ආටිකල් ඩවුන්ලෝඩ් කරනකොට ඒකෙම තිබුණා බික්ක බෝධි ලියපු ආටිකල් එකකට විවේචනයක්. ඒ විවේචනය ගත්තට පස්සේ දැන් බික්ක බෝධි කියන හදනවා මේ තේරවාද ශාසනය පෙන්වන්න හදන නිවන අනිදර්ශන විඥාණය භ්‍රමත්වේ නෙවෙයි කියලා සාමාන්‍ය වචනෙන් කියනවා. මේ මොකද බ්‍රහ්ම තමයි ඒගොල්ලෝ මේ අද්වෛතය කියලා එහෙම නැත්නම් මේ තවත් වචනයක් එකකට තියෙනවා වේදාන්ත කියලා පෙන්නන. ඉතින් ඒ වේදාන්තයෙන් ඔය කොටස විතරක් ඒ භක්ම පදාර්ථයක් මුල් කරගෙන ආදිශංකර ආචාර්යතුමා බුදුජානසිට පස්සේ අවුරුදු 800කට පස්සේ කිව්වා බුදුජානන්සේ කියන එක තමයි අපිත් කියන්නේ ඉතින් අපි මේ ඒකටත් එහා ගිහිල්ලා ඒ නැස්චාර්ත සංකල්පේ දැනගැනීමේ තියෙන සතුටෙන් බුද්ධ විදින් ඉන්නවා. නැස්චාර්තය තමයි සංකල්පය. ඒක දැනගන්න දේ ආස්ත්‍යාර්ථයක්. ඒ නිසා අපි සච්චිත්තානන්ද නිතරම සතුරු සිතින් ගත කරනවා. මේ ඒකට අපි බ්‍රහ්ම කියලා නම දානවා. බ්‍රහ්මට කියනවා නිර්ගුණ සගුණ කියලා අවස්ථා දෙකක්. නිර්ගුණ කියන්නේ අනිදසන අවස්ථාව. එයාගේ ගුණයන් ගැන ආඩම්බර නොවන අවස්ථාව. ඒ වගේම එයාගේ ಗುಣ කතා කරන මිනිසුන්ට ගැලපෙන අවස්ථාව සුගුණ අවස්ථාව. ඒක දස්තර විඥානි වාගේ. ඉතින් මේක ඥානানন্দ ස්වාමීන් වහන්සේ අපිට පෙන්නා මේක බොහොම ප්‍රායෝගික පැත්තට. අපි දන්න පෘථිවි ධාතුවක් හිතන්නකෝ. අපච්චිගේ ඉඩම කියලා. ඊට පස්සේ අපි නොදන්න සාරාකාන්තරාරි මැද තියෙන ඉඩම් අක්කරයක් හිතන්නකෝ. ඒක තාරාකාන්තර ඉදමක් කර පිළිබඳ එක මමත් නෙවෙයි මගේත් නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි ඒ නිසා මම ඒක බඳ කතන්දර ගොතන්නෙත් නැහැ ඒකෙන් අපිට දුක එන්නෙත් නැහැ ඒක භාවනා කරලා නිවන් දකින්නත් බෑ ඒක අදාළ නැහැ ඒක අපි දැකලත් නැහැ අහලත් නැහැ ළඳ බලලත් නැහැ රස බලලත් නැහැ දැනලත් නැහැ ඉස්සරහට වෙන්නෙත් නැහැ කියලා හිතමු ඒකෙන් කවදා දුකක් එන්නේ නැහැ ඒක අදා නිවනකුත් නැහැනේ අපිට දුක දෙන්නේ අපි දන්න අපච්චිගේ ඉඩම විතරනේ ඒක මම කියා ගන්න. ඒක මගේ කියා ගන්න. ඒක මගේ ආත්මේ ගන්න. නමුත් මම ඉපදෙන්න ඉස්සෙල්ලා මම අප්පච්චි තෝරන්න ඉස්සෙල්ලා අපි ගත්තොත් අප්පච්චි තෝරන්න ඉස්සෙල්ලා අප්පච්චිගේ බුදුලෙ මන් දන්නේ නැහැ. අප්පච්චි කවුද කියලා දන්නේ නැහැ. එතකොට මේ ඉඩම මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මේ නෙමෙයි. එතකොට ඒකේ දුකකුත් නැහැ. ඒවන් දකින්න දෙයක්කුත් නැහැ. දැන් ඉපදුනාට පස්සේ අප්පච්චි කියලා දෙනවනේ වෙලාවක පුතේ මේක අත්ත දුන්නේ. මෙන්න මේවා තමයි සීමා මාරියාදාව. කරුණාකර මේක රකපන් කියලා ඊට පස්සේනේ අපි කොට ආරුඩ වෙන්නේ. දැන් මගේ ඉඩම මම ගෑණියක් ගන්නකොට මගේ ඉඩමට මම පෙන්නන්නේ මගේ උද්දෝෂල මේකයි. මේකට ලොකු අයියත් අයිතිවාසිකම් කියනවා. පොඩි අයියත් කියනවා. ඒ නිසා මම බලන්න ඕනේ පොඩි අයියගේ රුපියල් වෙන් කළා මගේ ඉඩම වෙන් කරගන්න. ඊට පස්සේ ඒකට මම ආරූඪ කරගන්නවනේ මේක දැන් අපගේ බුද්ධලේ කියලා. අන්න ඕකෙන් තමයි දුකේ. ඉඩමෙන් දුකේ ඉන්නේ නැහැ. සාරාකාන්තරේ ඉඩමෙන් ඉන්නේ නැහැ. මම ඉපදෙන්නේ ඉස්සෙල්ලා මේ ඉඩමෙන් දුවක් එන්නේ නැහැ. ඒ නිසා මේ මම මාගේ කියාගත්ත ප්‍රදේශයක් තියෙනවා නම් ඒකට අපි සංඛාර කරනවා කියලා කියනවා. ඒ කියන්නේ සමස්තයෙන් කොටසක් මම කියලා අල්ලනවා. අල්ලපු දේ විතරයි මම කියන්නේ මගේ කියන්නේ මගේ ආත්මය කරගන්නේ කතන්දර බලන්න. එච්චරකින්මයි දුක ලැබෙන්නේ. එච්චරකින්ම විතරයි නිවන් ලබන්නත් පුළුවන්. කවදා හරි නිවන් ලැබුණොත් මේක සාරාකාන්තරයක් කරක් වෙනවා. මම ඉපදෙන්න ඉස්සෙල්ලා ඉඩම වෙනවා. මගෙන් කිසිම බාධාවක් නැහැ. ඉතින් ඒක මැරෙන්න ඉස්සෙල්ලා රහත් වෙලා ඉන්නකොට මේ ඉඩම මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය කියන එක තමයි අනිදස්සන විඥානය කියලා කියන්නේ. මේ ඉඩමන මවිසින් ආරූඪ කරන ලද්ද මම බොරුවක් බව තේරුම් ගත්තා. ඒක දුක දෙන්න බව තේරුම් ගත්තා. වෙනසකට ඇති කරන්නක් බව තේරුම් ගත්තා. අනාත්ම බව තේරුම් ගත්තා. ඊටම නෙවෙයි. මේ අප්පගෙන් හම් වෙච්ච ලොකු අයට ඇති නැති මට විතරක් ඇති කැලල පිළිබඳව මම ආරූඪ කරන දහගේ මම ඉඳන්තිම නැති කරගත්තා. මගෙත් නෙවෙයි මමත් නෙවෙයි මගේ ආත්මයත් නෙවෙයි අභිනන්දනය කරන්නේ. ඒ ගැන කටපූච්චානම් කියන්නේත් නැහැ. අන්න ඒකට කියනවා රහතන් වහන්සේගේ හිත තියෙනවා හැබැයි කිසිම දෙයක් ආරූඪ කරන්නේ නැහැ. හිත කිසිම දෙයකින් ආරූඪ වෙන්නේ නැහැ. ඒකට කියනවා අනිදර්ශන විඥානය කියලා. ඉතින් මගේ මේකට මම මේ අයියා වෙන්න කියන්නේ සබ්බන් අනන්තෝ සබ්බතෝ පබං කියන එකට සබ්බතෝ පබ කියන්නේ සියල්ලෙහිම ප්‍රභවය මේක. අපේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේත් ඔක්කොම කියන ප්‍රභාස්වරය කියලායි කියලා තියෙනවා. පබස්වර මිදම් බික්ක වේ චිත්තං කියන එකක් පබං කියන එක සමාන වචන. නමුත් ඒකේ මට හිතෙනවා මේ සියල්ල පටන් ගන්න මේ ආරූඪයෙන් තමයි කියන්නේ. ලෝකේ තියෙන මොනවා හරි කුණු හරපයක් කරන මේක මම කියාගත්තට පස්සේ ඕක පිළිබඳ කතන්දර ගොත කොටා. ඒක පිළිබඳව ඒක ආඩම්බර වෙවි නැත්නම් ලැජ්ජ වෙවි. ඒ වස්තුව මත නෙමෙයි අපිට කෙලෙස් උපදින්නේ. අපි ආරූඪ කරන එකට. ඉතින් ඔය මේ මට නම ඉන්නේ නැන්නේ විදුරුවන්. විශේෂ නැසත්‍රකාරයනේ අපි යටියන්ත රීඩෝන ඉඳලා හරියස්සේ ඉතින් මේ මහත්තයා මට කතා කරලා මම කිව්වා දැන් තෝගේ හදාගත්ත ඉඩමෙත් <laughs> ප්‍රශ්නනේ ඉතින් ඕකල සාන්ති කර්ම කරනවා අනම්මනම් කරනවා ඉතින් හරියට නැගද බල කරපංක වැඩි කියලා නෑ නේ කරනවා කරනවා ඉන්දියාවෙන් ගෙන්නන්නේ සාමිවරු නෙළුම් නෙළුම් නෙළුම් මේ මල් වල පිටි විතරක් කිලෝ එකක් විතර වගේ රේන වෙනම මොනේ මෙන්න පූජාවක් කළා මාවත් නෑවුවා ඊශ්වර්ෂි බංකෝ දැන් මට කේන්දරේ නැති වෙලා තියෙන්නේ අම්ම ළඟ තිබ්බ මම ඉස්සුවා කොහොම හරි මම ළඟ නැති වෙලා මට දැන් කේන්දරේ බලා ගන්න ඕනේ දැන් මම ධම්ම ජීවයේ උපදිනකොට මොකගේ පිස්සෙද්ද කියලා ඊට පස්සේ දැන් කේන්දරේ නැහැ ඊශ්වර්ෂි දැන් කියපන්කෝ ආරුඩ කේන්දරේ ඊට පස්සේ කියනවා සාහස කේන්දර ජාති දෙකක් තියෙනවා එකක් උපත්ති කේන්දරයන් එක ආරුඩ කේන්දරේ ඔබ වහන්සේ හැදෙන බ්‍රහ්මයන් අතර නම් දෙවියන් අතර නම් යක්ෂයන් අතර නම් ඒ ඒ දේ බවට බහුලපත් වෙනවා පඬිතුත් එක්ක කියන පඬිතෙක් මොඩෙක් එක්ක කියන මොඩෙක් එනිසා ඒක ආරුඩ වෙයි ආහාරුඩ කේන්දරේ තමයි කියන්නේ ගැතුව මේ මේ අනාගතය කියන්නේ. උප්පත්ති කේන්දරේ වැඩ නැහැ ඒක. ඒක ජෙනටික්ස් වල අපිට උගන්වනවා. අම්මගේ තාත්තගෙන් එන ජාන වලින් 50ක් අපි විනිශ්චය වෙනවා. ඇදිච්ච පරිදි 50ක් අපි විනිශ්චය වෙනවා. ඒක අර කුරුළු පැටව දෙන්න හුරු හුරු කණ්ඩායමට වටන එකක් තපස කණ්ඩායමට කියන කතාව තියෙනවා. ඒකට මේ පරිසරය යන හැදිච්ච දේ තමයි ආරුඩේ. ඒක ඥානවල ලැබෙන එකට වඩා බොහොම සජීවී. සිද්ධි බහුලයි. ඒ ඒ දෙයට ගැළපෙනවා. ඕගනික්. අපි මේ ටික විතරයි කතාව යන්නේ. ඒක මම හදාගත්ත දේ අයියා වෙන්නයි අක්කා වෙන්නයි ගන්නවා. ඒකෙමයි අපායයි. ඒක තේරුම් ගැනීමමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ. වෙන මොකක්වත් නැහැ. මේ ලෝකේ තියෙන වස්තු ඉගෙන ගන්න එක නෙවෙයි. මම යම් යම් වස්තු වලට මම අගයක් ආඩම්බරයක් දීලා තියෙනවා, අරුඩක් දීලා තියෙනවා. ඒකට කියනවා ස්ක්‍රිප්ට් කියලා. ස්ක්‍රිප්ට් කියලා කියන්නේ අපේ ඔළුවට කේක් කරලා දාපු මට. පිළිවි ගෑනු අත ගන්න හොඳ නැහැ. එහෙම නැත්නම් ප්‍රභාකරන් හොඳ නැහැ. එහෙම නැත්නම් හරි එකක් කියමුකෝ අන් දේවදත්ත හරි නැහැ කියලා. දැන් මේ දේවදත්ත නම එනකොටම මයි කෙලින් වෙනවනේ. එහෙම නැත්නම් සාරිපුත්ත හොඳයි. කවුරු හරි කිව්ව සාරිපුත්‍ර පිහින් අල්ලයි කියලා අම්මා අපි ඕන තැනකින් බලන්න යනවා. මොකද සාරිපුත්ත කියන නම අපි ඔළුවර දාලා දෙන්නේ. ඒක ස්ක්‍රිප්ට් එකක්. අපි බත් බුද්ධහන් ගුරුවරේ දාපු විදි අපි රණ්ඩුව තියෙන සාරිපුත්ත හමුදු එක නෙමෙයි. අර ඔළුවර දාපු සාරිපුත්ත කියන ගුණ නාමයත් එක්ක. දේවදත්ත කියන නරක නාමයත් එක්ක. ඉතින් අපි උනන් තරහ වෙච්චාම කාමලගෙන තෝ දේවදත්තේ කියලා කියනවා. ආරූඪ කරනවා පටබැඳිනා කියලා කියන්නේ. ආරූඪ කියලා කියන්නේ මේ කියන මේකේ තියෙන තියෙන වෙන නමක්. ආරූඪ කියන නම පාවිච්චි කරනනේ. ආරෝපණය කරනවා කියන්නේ. මෙන්න මේ ආරෝපණය කරන එක අයින් කරන්න පුළුවන් හරියට වේදිකා නාට්‍යක දන්දපු ඇඳුමක් වගේ අපිට ආරෝපණය කරගත්ත එක අයින් කරගන්න බැරි නිසා සංසාරේ ඉන්නවා. අපි ඉපදිච්ච තාලට ඔය පස්සේ අඳගත්ත ඇඳුම් ටික අයින් වෙලා මේ නිකන් සාමාන්‍ය සිරිබිරිස්සුනා නම් එච්චර භාවනා කරන්න ඕනේ නැහැ. තේරෙනවා. අර ස්ක්‍රිප්ට් එක අයින් කරන්න බෑ. අපේ මේ එකනා ඔළුවට දාපු අගයන් ආඩ වෙන තේරවාද බුද්ධ ධර්ම තමයි හොඳ මේක. නැත්නම් සිංහල බුද්ධ ධර්ම තමයි හොඳ මේක. එහෙම නැත්නම් මේ අපේ නිකාය තමයි හොඳ මේක කියලා. ඉතින් ඒක දාන්න නැතුව අපි මෙතෙන් ගේන්න බැරිම අපියන්. ඒ නිසා අපිට දානවා. ලොකු chance මේක අගාර මගාරවන්න කතාවක් කියනවා මේක බාර අරගෙන ඔබ යම් දැනකට භාවනා කරන්න ගියයි කියනවා යම් ගුරුවරයෙක් බාරගත්තා කියපන් එයා තමයි ලෝක හොඳ මෙක්කනයි කියලා එයාලගේ යන්න මෙපා පුළුවන් තරම් හොඳට කරපන් ඒක ඉවතකොට ඒ ගුරුවරයා ඔබ හොඳ කෙනෙකුට යොමු කරනවා ඔබ ඉන්න තැනින් හොඳ තැනක් හම්බ හැබැයි ඉන්නකන් ඉන්න තැන ප්‍රයෝජන ගනි මේ තේරෙනකට එළිය තියෙන තැන කල්පනා කරලා ඉන්න එපා ඒක තකතිරුකම හැබැයි තැන හොඳ නම් ගුරුවරයා හොඳ නම් ඔබ ඊගා මට්ටමට ආවට පස්සේ ඊගා ගුරුවරයා ගුරුවරයා සියුම් කරන එක ධර්මයේ හැටි. ඒක ගුරුවරට බැඳෙන්නේ නැහැ. හැබැයි ඉන්නකම් ඒ ගුරුවරයා ඉඳි වෙන කෙනෙක් ගැන කතා කරන්න යන්න එපා. එතකොට ඔබ හිත දිවි වෙනවා. ඒ කියන්නේ ස්පීක් මයින්ඩ් කියන. ස්පීක් මයින්ඩ් ගැන ගොඩාක් කතා කරලා තිබුණා මේ ක්‍රිෂ්ණමූර්ති. අපිට ලැබිලා තියෙන සියල්ල 90%ට වැඩි. ඒ හම්බෙච්ච නැති දෙක ගැන අපි ළඟ තියෙන දෙකිට දහුවා. ඒක තමයි දවසම ගත වෙන්නේ. අර ලැබිච්ච තියෙන 90ට ගැන බුද්ධෝත්පාද කාලය ගැන, manussත්ත්ව ප්‍රතිලාභය ගැන, ෂණ සම්පත්තිය ගැන, කල්යාණ මිත්‍ර ආශ්‍රය ගැන, සද්ධාත්ම ශ්‍රවණය ගැන, පැවිද්ද ගැන මතක් වෙන්නේම නැහැ. අර අඩුපාඩුව ගැන ආරූඪ කරගන්නවා. මේකට මෙහෙම කරනවා. මේකට මෙහෙම කරනවා. මේක මෙහෙමයි, මේක මෙහෙමයි කියලා ඒ වස්තුව වස්තුවෙන් වස්තුවේයි සහ වස්තුව පිළිබඳ කටපුච්චාණන් වලින් තමයි දවස ගත වෙන්නේ. ඒ වුණාට අර ප්‍රകൃතිය එහෙම්ම තියෙනවා. ඉතින් ඒකෙදී ලස්සන වචන තුනක් මට හම්බුණා. මේ මේ අද්වෛත වේදාන්තය එහෙම නැත්නම් අපි කියන මේ ද්වේ අද්වෛතය නැත්නම් වේදාන්තය. ඒක පිළිබඳව බික්කු බෝධිගේ ආටිකල් එකට විවේචන එල්ල කරපු කෙනෙක්. මම හිතනවා ඒක අපිට මේ අපි තාවිච් විනිශ්චය කරන්නේ නැතුව තීන්දුවක් කරන්න උදව් වෙයි කියලා. ඒ නිසා මම ඒක ඒ වෙලාවේ ලියාගත්තා. ඕන අපිට ඩවුන්ලෝඩ් කරලා ගන්න පුළුවන්. ඒකේ ලියලා තියෙනවා මේකේ සමාවෙන්න ඕන මේ ඉංග්‍රීසියෙන් තමයි භාෂාව තියෙන්නේ. මේ අපේ අම්මට තාත්තට ඉංග්‍රීසි බෑ. සිංහල බෑ. ඒ නිසා මටත් ඉංග්‍රීසි විතරමයි පුළුවන්. පුදුම වැඩි. ඒකේ මේ එකනේ කියනවා මේ අද්වෛත කියන වදේ වදේ වචනය වේදාන්ත කියන වචනයට අර්ථ තුනක් දෙන්න පුළුවන් කියලා. කොග්නිටිව් පැත්තෙන් දෙනවා යෝගාචාරවල උගන්වනවා විඤ්ඤාති මාත්‍රතා සිද්ධි කියලා එකක් මුළු ලෝකෙම විඥානයේ විසින්ම අවලබ්ධා කියලා. ඒ නිසා සියල්ලම මුල විඥානේ විඥානේ ඒකයි ද්වේතාවේ නැහැ කියලා. ඒක බුදුජානනාංශගේ කියමනෙන් ගන්නවා මනෝගොබ්බංගම ධම මනෝසෙට්ටා මනෝමය කිව්වහම මේ සියල්ලටම එකයි මුල් වෙලා තියෙන්නේ දෙකක් නැහැ විඥානේ. ඒක විඤ්ඤාති මාත්‍රතා සිද්ධි. ඔකටම යෝගාචාර කියලා වෙනම නිකායක් තියෙනවා. ඒ නිකාය ඥානද සාංශයේ මැජික් ඔෆ් ද මයින්ඩ් කියන පොත් දෙක එකතු කරලා ඒ පිටකේ ඥානසී සාංශයේ සක්කලාපයකට ලියව පොතක් මේ දෙන්නම එකම දේ කියන්නේ කියලා. Magic of the mind and the යෝගාචාර. යෝගාචාර හරිම විචිතුරුයි. ඒක හරියට අද්වෛත වේදාන්තයයි එතනින් ගියාම තන්ත්‍රයි මායාන වලින් ආපු නිකායක්. ඉතින් ඒක පෙරදෙන විශ්වවිද්‍යාලේ මම දන්න විදිහට මම සමහරට ඒකට වැරදි ඇති. WS කරණත් මහත්තයා PhD කරාට පස්සේ ආඩ තේරෙනවා. PhD එක අමු මැට්ටික්. PhD එකේ තියෙන අතීත අනාගත වර්තමාන වශයෙන්. යෝගාචාරවල කියනවා මේ මොහොතේ තියෙන විඥාන තමයි සියල්ලම වන්නේ. ඒක ගැන දන්නවනම් ඊට වැඩි මම කරෙක් නෑ. ඔය මිනිස් ඔක්කොම කරන්නේ මවාපෑම කෝතුල හොඳ මිනිහෙක් ඉන්නවා. ඔය මවාපානින එක යකා. ඒක පෙරේතයා. ඒකට තණ්හා මාන දිට්ඨිය තියෙනවා. ඇතුලේ මිනිහෙක් ඉන්නවා හරිම අහිංසකයි. ඌට කිව්වත් මේ පිස්සු මම පැත්තකට දාලා මේ අපි දෙන්න ඕන තියෙන බෙදාන කොටට බෙල්ලට තම්මන කාලා ඉමු කිව්වොත් ඕන එකේ ක්ලාස්ටි. පෙනේ බම්බන්න ගත්තොත් මගෙත් පෙනේ නොපෙනේ. ඌටත් පෙනේ නේද ඊට පස්සේ ෆයිට්. ඒ දැසම මේ යෝගාචාර ක්‍රමයේ දින අපි ඔක්කොම නිවන් දැකලා ඉන්නේ. නිවන් දැකපු නැති ආරූඪ පැත්තක් තියෙනවා පැත්තකට දාලා. මට මට ඒක රණ්ඩු කරන්න දෙයක් නැහැ. බත් තියනවා, කාපන්, ඉන්ටර්නෙට් තියෙනවා, විශ්වපම් මොනවද මේ රණ්ඩු කරන්නේ? ඉතින් ඒකට කියනවා කොග්නිටිව් කියලා. ඊගාට තියෙන ඔන්ටෝල ඔන්ටෝලොජිකල් කියලා එකක් මේ සියලු දේම මුල් වෙන බ්‍රහ්ම කියන පදාර්ථය ඒ කියන්නේ දේවතාවාදයෙන් එන කතාවක්. එතකොට ඒක ඊශ්වර බ්‍රහ්ම ਸਰබදාරි දෙවියන් වහන්සේ කියලා අපි හදාගත්ත මේ මතයක් මතියක් මටත් දෙවිය මම ප්‍රිය කරනවා. ඒ මොකද මම විශ්ින්ම අවන්න ලද්දා. ඒ නිසා ලෝකයා පුදුම බයයි. මා විසින්ම වා ගන්නලද සුපිරිය කෙනෙක් ඉන්නවා නම් මම නිකම්ම ගැත්තෙක්. එහෙම නැත්නම් ගැත්තයි කියලා කියන්නේ නිර්මාණයක්. අර නිර්මාපක. ඉතින් නිර්මාපක වාදයට කියනවා ඊශ්වර ඊශ්වර නිර්මාණවාදී කියලා. ඒක බුදුන්සේ කතා කරලා ඒකයි වික්ක බෝධි කියන්නේ බුද්ධ ධර්මයට සමාන නැහැ කියලා. තව තුන්වෙනි පැත්තක් තියෙනවා. epistemological ඥාන භාගීයවත්ෙන් අර්ථකථනයක් දෙනවා. ඒකෙදි ඒකෙදි සාකච්ඡා කරනවා being වෙනවා තියෙනවා නම් වෙන්නවා මම වෙමි කියන සාස්ත්‍රයක් තියෙනවා නම් නොවෙමි මම වෙන්නේ නැහැ කියලා උච්චේදයක් තියෙනවා. ඒක බුදුරජාණන් සඳහන් කරනවා. ওই දිගේ තමයි ලෝකයයි ඉන්නේ. එකෙක් තියෙනවාමයි කියලා කහ ගන්නවා. අනිත් එක නෑමයි කියලා කහ ගන්නවා. ওই දෙකේ තමයි ලෝකයයි ඉන්නේ. ඒක නිසා මොකද්ද කච්චායනගත සූත්‍රයේ පැහැදිලිවම කියනවා. ඒක තමයි ඇත්තටම නාගාර්ජුන ප්‍රාදයන් <clears throat> මූලමධ්‍යම කාර්යකට ආරම්භ තියෙන්නේ. බුද්ධජනක කියනවා ඒ නිසා තේරවාදයේ නැහැ කියන පැත්තට ගිහිල්ලා අනාත්මවාදයක් අරගෙන තියෙනවා. නමුත් බුද්ධජනක පැහැදිලිව විවාණාත්මවාදයක් ගත්තොත් එයා විසින්ම ආත්මවාදයක් ඔපවනවා. ඇත්තේ කියලා ගන්නත් බෑ නැත්තේ කියලා ගන්නත් බෑ ওই දෙක මැද අෂ්ටලෝක ධර්මයට කම්පා නොවන දැනකට බුදුරජාණන්සේ පාර පෙන්නලා තියෙනවා. ඒක පෙන්වන්න බෑ කියන්න බෑ ගියාට පස්සේ තේරෙනවා එහෙම එකක් තියෙනවා කියලා. ඒක නිසා ඒක එපිස්ට එපිස් ටෙනික් කියලා මේක දා එපිස්ටොමොලොජිකල් ලෙවල්ල තියෙන්නේ. ඒක දාලා තිනවා මේ මේ මේ කියන අනාත්මය පවතින දෙයක්ද නැද්ද? අනාත්මය අනාත්මයෙන් පවතින එකක්ද නැත්නම් අනාත්මය කියලා කියන පවතින්නේ නැති එක. පවතිනවා නම් ආත්මවාදයකට නන්නේ. Hindu ආගමේ කියනවා අනාත්මයක් පවතින එක තමයි බ්‍රහ්ම කියන නමෙන් දැල්සෙන පුද්ගලෙක් නෙවෙයි බ්‍රහ්ම පදාර්ථය. එයා යම් යම් ලක්ෂණ වලින් ලෝකයේ ඉදිරියට පෙනී හිටිනවා. ඒක අනිත්‍ය දුක්ඛ අනාත්මයි. අර මූලික පදාර්ථයේ කිසිම අනිත්‍ය දුක්ඛ අනාත්ම නැහැ ශාස්ත්‍රවාදයට වැටෙන්නේ කියලා. ඉතින් මේ දෙක පිළිබඳව කතා කරනකොට මම අර ස්වාමි දර්ශන් දැන් කියන්නේ දුර්ගානන්ද මොකක්ද ඒවා. එයා කියනවා කතා කරලා යන්න බෑ ධම්මජීව හැමදේම මම ඕන වෙලාවක ඉන්නවා. ඔය කියන නිවනක් පවතිනවද? එහෙම නැත්නම් අනිදස්සන විඥානයක් පැවැත්මක් තියනවද කියලා එකට. පැවැත්මක් තියෙනවා නම් ඒකේ අපැවැත්මකුත් තියෙනවා. අනිදස්සන විඥානේ being and non being, existing and non existing කියන දෙක හැම වෙලාවෙම වාද කරන්න පුළුවන්. යමක් පවතිනවනම් පවතින දේ අභාවයක් තියෙනවා. යමක අභාවයක් තියෙනවා නම් ඒක ලෝකේ පුදුලියට පවතින දෙයක්ද නැත්නම් ඒක නිකන් ඔළුවේ සංකල්පයක් විතරද කියලා. ඒක එපිස්ටමොලොජිකල් දාලා තියෙනවා. ඒ නිසා මේක විස්තර කරනකොට අපිට පේනවා මේ ඥානানন্দ සාංශ පින්නන දනන්දස විඥානේ අරගෙන අපි ඒක නිර්ගුණ පදාර්ථයත් එක්ක ගත්තොත් භ්‍රමත් එක්ක අපි ඔන්ටොලොජිකල් පැත්තයි එපිස්ටමොලොජිකල් පැත්තයි දෙකකින් කතා කරන්නේ. අපේ සාකච්ඡා එකත් එක ඉන්නේ නැහැ. අපි ඥාන විභාගයේ පැත්තේ එක පැත්තෙන් බලනවා නැත්නම් දේව නිර්මාණවාදයේ එක පැත්තෙන් බලනවා. එතකොට වාදපත දෙකයි ආයුධ කට්ටල දෙකක් එකතු වෙන්නේ නැහැ. නෝ සාකච්ඡාව කරනම් හරිම වටින බෑ සත්ව පහක වැඩන්නේ. සාකච්ඡාට ඉතාමත්ම වටිනවා. මේ අපිට හුස්ම පිළිබඳ සතිය පිහිටීමේ සත්ව පහක වටිනාකමක් නැහැ. ඉතින් අපි ඒ වුණාට බලන්න ඕනේ අපි හුස්ම පිටවන සතිය පිහිටලා අපි හිතමු ධානයක් ලැබුණා. ධානය පවතිනවද නැද්ද? ඒක මමද මගේද මගේ ආත්මයේද? ඉතින් ඕන කෙනෙක් ධ්‍යාන ලැබුණ නැති එකනට ලැබුවේ කන් ටිකක් පොඩි සොමියක් තියෙනවනේ දැන් මට හරි කියන්නේ යාරයක් තියෙනයි කියලා. ඊට පස්සේ ඌට කිව්වොත් පිස්සු කතා කරනකොට අම්බල දෙන රූප ධාන වේ බලවමයි ළඟදී අරුවක් ධාන කියපකොම අනේ මචං මටක් කියලා දීපන් කියලා කියන්නේ හිතෙනවනේ. කාට වුණත් හිතෙනවනේ. ආයෙක ලැබුවට පස්සේ කියනවා ඒකත් ඒක මගේ කියන්නේ හිතෙනවනේ. ඒකට ආයෙත් කක්කනේ. මම මගේ ආත්මේ කියාගත්ත පස්සේ ආයෙත් කක්කනේ. ඊට පස්සේ කට්ටිය කියනවා අරෝග ධානය වලින් එහා පැත්තට ගිය නිවන කියලා එකක් තියෙනවා. අනේ මචං මට දීපංගෝ කියලා. එතකොට මේ මේ මොකද නිබ්බාන පත්‍ය පියහම පට්ටපේදි කියලා තියෙනවා. අනේ කොහොම හරි ඔක්කොටම පුළුවන්. මට බැරි මොකද කියලා නිවන ලබන්න උදව් උදව් උනන්දු වෙනවා. ඒකත් දැන් නිවන ලැබුවට පස්සෙත් මේ මේ මේන් කියලා පෙන්නයිද? කාම ලෝකේ පෙන්නවා නම් ඒකට ඉතින් අපි ඔක්කොම පෙන්ලා තියෙනවානේ. එක එක්කත් නැහැනේ මේ කාම ලෝකේ අඟ උසම නැතිකේ. ඊට පස්සේ රූප ලෝකේ ලැබුවට පස්සේ අනිවාර්යයෙන්ම ඌ කොහොමඩක්වත් දෙනවා අභිඥා ටිකක් ලබාගෙන. නිවනටම නොගියත් කමන්නේ. يعني පරිණිරවාණය නැතත් කමන්නේ නිවන් ලබාගෙන ඉස්දිපාත්‍යයට පන්නේ අපිට ඕනකම තියෙන්නේ. ඊ කරනකොට ඉන තණ්හාමාන දිත්‍ය ගැන කතා කරන්න ගියාම අපිට පුළුවන් මේ මූල ධර්ම වශයෙන් කතා කරන්න. හැබැයි අපි දැනගන්න ඕනේ අපේ කිල්ලෝට තුණු තියෙනවා කියලා. අපිව කතා කරාට අපි තාම කතා කරන්නේ මේක පිළිබඳව දැන් මම මේ පොත කියවට පස්සේ මම ඕගොල්ලෝ ඉස්සරහා අයියා වෙලා ඉන්නවනේ දැන්. දැන් වචන තුනක් මම හොයාගත්තා. මම උඩට දැම්මට පස්සේ මම කවදාවත් නිකන් ඉන්න කොහේ ගියත් මට ඒකට අදාළ දෙයක් මම හම්බුනොත් මම ටක් ටක් ටක් ගාලා ලියා ගන්නවා. ඒක හරි වටිනවා. ඒ මොකද මේ බණ අහන පිටේ ඉන්න කට්ටිය. මේගොල්ලෝ හැමදාම කියනවා මේ මාතෘකාව අපි සාකච්ඡා කරන්න ඕනේ. අපි නැත්නම් ස්පිරිචුවල් ටුවරිසම් වලට ඉන්දියාවට වැඳ වැඳ ආයේ බුද්ධ ආගම බ්‍රහ්මත්වයට රිංගගෙන නාගා මේ ආදිශංකර පාදයන් විසින් ඉන්දියාවේ තියෙන බුද්ධ ආගම මස්කොලම දැම්මා. දැන් ඉන්දියාව බුද්ධ ආගම නැහැ. දැන් අපි ළඟ තියෙන. ඉතින් අපි ළඟ තියෙන එකත් අපි ආදිශංකර් කියපේක විරුද්ධ එකක් අපි ළඟ තියෙන්නේ හෝ කිව්වොත් මම විශාල ගලකොළුව ගහගත්ත වෙනවා. අපි තේරුම් ගන්න වෙනවා බුදුජානනාංශ මේකට ගිහිල්ලා තියෙනවා. මේකට යන්න නම් කාම ලෝකේ ජයගෙන තියෙන්න ඕනේ. රූප ලෝකේ ජයගෙන තියෙන්න ඕනේ. අරූප ලෝකේ ජයගෙන තියෙන්න. ජයගෙන බිම දාන්න. බිම දාලා පාගන්න. එහෙම නැත්නම් සීරිමත් බඹ සීරසෙහි පාපිසිනා සැරියොත් මෝගලන් සීලි වෙලිනා බ්‍රහ්මයාගේ බක්මයාගේ ඔළුව ගන්න ඕනේ පාටිසකට දීගන්හන්සලා විද දීගන්ගේ දේව වූ බ්‍රහ්මාරි බ්‍රහ්ම වූ මහා බ්‍රහ්මය අරගෙන පොඩ ඔළුව පාත් කරපන් කකුල් දෙක පිය ගන්නවා ඉතින් එතකොට ආදිශංකරට තරහනවා මේ විශ්ව කතා කරනද මේ අපේ බ්‍රහ්මයාට බ්‍රහ්මී කින්නවනම් කොණ්ඩයක් තියෙයි මේ සංකල්පයක් නේ <laughs> රක්මන ජටාවද්ද තියෙන කොණ්ඩයක්ද තියෙන ඊස නැද්ද කියන එක සංකල්පය අපි දන්නේ නමුත් අපි මිනිස්සු බ්‍රහ්මයා බුදුජානසයට වැන්දර පස්සේමයි බුදුජානසය බණ කියන්න පටන් ගත්තේ කියලා කතාවක් තියෙනවා. අහලා තියෙනවා කියලා මම හිතනවා. බුදුජානසය හිතලා තියෙනවා මේ කියන්න බෑ. අනිදර්ශනයි මේක නිර්ගුණයි ධර්මී ගන්න බෑ මිනිසුන්ට නිදර්ශනයක දුන්න පෙන්නුවත් උ නිදර්ශනය අල්ලනවා මිසක කාරණා තේරුම් ගන්න නැහැ. ආනපනයි කියලා කිව්වොත් හයියෙන් හුස්ම අරගෙන ලෙඩ වෙනවා. අහුවෙන්නේ නැහැ කියලා අඬනවා. මේ ආනාපානේ තියෙන්නේ මේ වර්තමාන මොහොතේ හිත ගන්න කියන එක දන්නේ නැහැ. ආනාපානකට කට්ටිය පිම්බි මැකිලිම කට්ටිය අරන්ඩු කරනවා. ওই දෙකම තියෙන්නේ. මේ සතිය පිටවන්නේ. උද්‍යප්පඥාණින් යට දෙකම ඉවරයි. ඉතින් ඒ ධර්මතම අල්ල දින දිනදී අල්ලන ලෝකයේ අල්ලන්න එපා. මේ නිර්ගුණ සත්‍යයකට යන්නේ කියන එක පුත්තඥාණයට තේරුම් කරගන්න බෑනේ. එතකොට බ්‍රහ්මයාලු ඇවිල්ලා සිවුරේ කාංශ කරගෙන උතුරුදළු ඒකාංශ කරන ධනක් විමෝබල වැඳලා කියලා තියෙනවා සරුවචනාංශිට. ඔක්කොටම ඔච්චරගේ මොඩ නැහැ. සමහරෙකුට දූවිලි එච්චර අඩු යැත්තිකේ ওই කියන දේ තේරෙයි කියලා. ඊට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පින්නම් පාණ්ඩ කිච්චු වෙලාද කොහෙද ඒත් බ්‍රහ්මයා ඇවිල්ලා වන්දනා කරා. ඒකට සාරිබැමිණි අහනවා කවුද ඇවිල්ලා ගියේ. ඊට පස්සේ කියනවා බ්‍රහ්මයායි කියලා. ඉතින් එයා හිතා ගන්න බැරි තරම් ලොක්ෙක් නේ. ඒ බ්‍රහ්මයාල මේ මගේ පුතාට වැඳලා ගියා. ඒකෝට සාරිබැමණිගේ හිත පොඩ්ඩක් මේ බ්‍රහ්මයට වැඩිය මගේ පුතා ලොකුයි කියන එක තේරෙනවා. අන්නේ වගේ බුද්ධජානනාථයේගෙන් දේශනායම තියෙන මේ බ්‍රහ්ම පදාර්ථය විස්තරකරනද නාගාර්ජුන පාදයන් සෑහෙන උත්සාහ කළා තියෙනවා මූලමධ්‍යම කාරකා. ඒකෙත් තියෙන බරපතල වචන ටිකක් ගන්න ඕගොල්ලෝ උඩුකුරුණියන් වෙලා හිටියා. ඇත්තට ඒව පැටලිච්ච තැන්ම. යමක් විවේචනය කරනකොට පුළුවන්ලු ඒක ඇතුලේ තියෙන වැරදි එක ගැටලා ඇතුළෙම පරස්පර විරෝධී බව පෙන්වන විවේචනයක්. ඒකට කියනවා ප්‍රාසංගික කියලා. ඒ නිසා ඕකට වැඩිය මෙහෙන් බලපන් මගේ කියලා ස්වතන්ත්‍රයක් දාන්න පුළුවන්. අපි දෙන වාද කරනවා නම් මට පුළුවන් ආයසුතු මුලින් කියපු වචනේ පස්සේ කියච්චට ගැටිලා නම්. ඊට කලින් කිව්වේ ප්‍රාසංගිකව වෙන්නයි වැඩන්නේ යනවා කියන කතාවේ තේරුමක් නැහැ. පැත්පැත්තක් නැහැ. ඒක ප්‍රාසංගිකයි. දෙවෙනි දේ කියද්දී අයියෝ කොච්චර જાති කිව්වත් මම ඉන්නේ කොට වැඩි උඩින්. මම ඒක මේ කියලා ඔක කප්ප කරන්න පුළුවන්. ඒ දෙකෙන් නගර ජනපදයෙන් ගන්න තියෙන ප්‍රාසංගික. එයාගේ මතේ දීලා නැහැ. අනිත් මතවල තියෙන බොල් ගතිය, හිස් ගතිය, තුච්ච ගතිය පෙන්වනවා. ඒකට දැන් ඒක තමයි ලෝකයට වෙච්ච එකම තර්කය පිළිබඳ පොත. මේ කටුකුරු දේශාන්තරවල ගාකකින් ආభాෂය ලැබිලා තියෙනවා. ඒ මොකද ඥානාරාම සංසේ කටුකුරු සංසේ දෙන්නම සංස්කෘත දන්නේ. මූලමන්ත්‍රකාරිකාව පොතම යන්නේ සංස්කෘතේ. දැන් සිංහලෙන් තියෙනවා ඉංග්‍රීසියෙන් තියෙනවා හැමදම පරිවර්තනය කරනවා. අර පරිවර්තනය මේකට රෙඩි වෙනස්. මොකද සංස්කෘත අර්ථය වෙනයි. ඒ ස්වාමීන් වහන්සේලාට විශ්වවිද්‍යාලෙදී උගන්ලා තිනවා ඔය නාගාර්ජුන කතාව. දැන් මම කතා කරුවට පස්සේ ගිහපාන්නේ මිෂන් ට්‍රිප් එකේදී ආමුතු දෙනමක් විතර හම්බෙලා මම කිව්වා මේකට සංවාදයක් පටන් ඊට පස්සේ කිව්වා නාගාර්ජුන පාදයන්ගේ මතය දැන් ප්‍රතික්ෂිප්තයි. ඒක ප්‍රාසංගිකයි අලුත් දෙයක් දුන්නේ නැහැ. තියෙනක විවේචන කිරුවා විතරයි. හැබැයි ශ්‍රේෂ්ඨයි. කවුරක්වත් වෙන්න බෑ. ඉතින් මම එහෙම මම චෝදනා කරගෙන හිටියා මොනවා විචනය කරනවා උඹට අර දීපන් කියලා. දෙන්න ඕනේ නෑ තියෙන එකම විග්‍රහ කළ විචනය කරන්න පුළුවන්. ඒ නිසා ඒක නැස්චාර්ත්‍යක් විදියට දාලා දැන් නාස්තික වාදයක් විදියට දාලා බටහිර ලෝකයේ ආස්තිකත්වයත් එක්ක අපි දැන් යන්නේ සුඛභෝගීත්වයත් එක්ක ද්‍රව්‍යවාදයත් එක්ක. ඒකට බුදුචාන් වහන්සේ සහ නාගාර්ජුන පාදයන් දෙන්නම ප්‍රතික්ෂිප්තයි. තේරවාදත් ප්‍රතික්ෂිප්තයි. ඉස්සරහට යනන්නේ මහායානයි. එහෙමත් Hindu. මොකද ඒකේ පූජා විදි තියෙනවා. උදේ ඉඳලා හැන්ද වෙනකම් පූජා විදි. ඉතින් අපිත් කරන්නේ මහායානෙන් හරි Hindu ආගමෙන් හරි පූජා විදි ටිකක් අරගෙන මේ තේරවාදී නගර හිටවන්න හදනවා. ඒක හරියට ගැරන්ටි එක කර වැඩි බලන් කට්ටක් කරන උස්සගෙන පිනයක්කු වගේ තියාගෙන මටත් පෙනේ තියෙනවා කියලා පෙන්වන්න හදනවා. ඒ නිසා තේරවාදී ගන්න හැම ප්‍රයත්නයක්ම තේරවාදීට සාපයක්. තේරවාදී කරන හැම වැඩක්ම තේරවාදීට සාපයක්. මොකද ඒ කට්ටිය ගන්නේ ඔය මේ ස්පිරිටුවල් පිල්ග්‍රිම්ස් වලට ඕන දේවල් අරයන් මේ ණයට ගන්නවා. තාන්ත්‍රික වාදයෙන් ගන්නවා, මහායානෙන් ගන්නවා, Hindu ආගමෙන් ගන්නවා. මේ සංකල්පයේ බුද්ධහම කියලා ලියලා ගන්න දෙයක් නෑද? ඒ නිසා අද තියෙන මේ ওই බාහිර තියෙන ওই ශාල මතභේද තියෙනවා. මේ බෞද්ධ සහ බෞද්ධ සිංහල බුද්ධ ආගම නැති. ඒ කිසි කෙනෙක් සතිය දන්නේ නැහැ, භාවනා කරලා නැහැ. සතිය භාවනා කරන්න මේ පිස්සු. මේකට හිතුව හිතුව දෙනකම් කතා කරන්න පුළුවන්. චිත්තක්ෂණයක්වත් සතිමත් නැහැ. හැබැයි සතිමත් එක්ක නම් මේක දැනගන්න ඕනේ ලෝකයා පැටිලා ඉන්න භ්‍රමජාලේ හැටි. ඒගොල්ල ආරූඪ කරනවා දැන් මෙයාට හොඳයි කියලා දාලා ඒක පුරණු දෙවිලා හැන්දනකම් ගන්නවා. මෙයාට නරකයි කියලා දාලා මේ මිනිස්සයා හොඳ ඉඳලා නරක වෙන්න පුළුවන්. නරකින්ද හොඳ වෙන්න පුළුවන්. නමුත් මර දාපු ආරූඪ කරපු එකට මම එක බොරුව කියන්නේ බොරු දහහක් කියලා තමයි ජීවත් වෙන්නේ. ඉතින් කොහෙද මට සතියක් වදන්න අහිංසක වෙන්න නිර්මල වෙන්න වෙලාවක් නැහැ. හැබැයි ලස්සන තියෙන කොන්න තරම් ආරෝඩෙන් මේක පැහි පැහි හිටියත් හිතේ යටේ අහිංසකමේ හේම තියෙන. හැම කෙනා තුළම තියෙන අව්‍යාජත්වයේ හේම තියෙන. අපි ඒකට නෙවෙයි කතා කරන උරුට්ටුවටනේ කතා කරන්නේ. ගටණ්ඩනේ. ඉතින් ඒකට එයි මායි දිස්තරම මතවාදී ගැටුමක් මිල කවදාක සංනිවේදනයක් වෙන්නේ නැහැ. කෙසේ නමුත් නිවන නිවීම දේශනා නිසා මේ අපේ ථේරවාදී බුද්ධ ආගමට අලුත් නමුත් මේ ඉවර වීමක් ඇති කර දුන්න ඥානදාන. ඥානදෝසේ කවදාකවත් ආධිකාර ආදිශංකර ගැන කතා කරන්නේ නැහැ. මහායාන බුද්ධ ධර්මයේ සමහර ඒවා ගැන කතා කරනවා බොහොම ඈතින් නිදර්ශන වශයෙන් අරගෙන. Hindu ආගම කතා කරන්නේ නැහැ. කතා කරද්දී ප්‍රාසංගික ක්‍රමයටම ඇතුළතින්ම උත්තරයක් දෙනවා. මෙන්න මෙහෙමයි අපේ අපේ ඇතුලේ මේ ප්‍රභාසරෝ හිත තියෙනවා අනිදස්සන විඥානයේ තියෙනවා මේ පටවියට මං අතාත්තගෙදම කියලා ආරූඪ කරගත්ත දෙයින් මට ඕන නම් අතාරින්න පුළුවන් මට ඊට පස්සේ ඒකයි සාරාකාන්තාර කියන අක්ෂරකුයි දෙක සමාන කරන්න පුළුවන් හැබැයි ඒකට කැමැත්ත තියෙනවා එතකොට මොකද වෙන්නේ සදාචාරවාදී ඇලිච්ච දවසේ ඒක ඒක භයානක දැන ඥානන්ද සංජය බොහොම ආරක්ෂාකාරීව රකින්නවා අපිට දෙමාපියන් විසින් දාන ලද සදාචාර ධර්ම කියන්නේ සීලබ්බත පරාමාස කියලා જાතියක් අද වැඩි හරියක් ඉන්නේ සීලබත පරාමාසය. සීලය කියලා අල්ලලා තියෙන්නේ පරාමාසය. සීලේ පරාමාසයෙන් එක දෙදිසේ අරගෙන. ඉතින් මේ ළඟදී මේ ඒ තව හමු කෙනෙක් ගාන ගියාට පස්සේ කිව්වලු මම හිතන්නේ කියලා තියෙන්නේ මේ කිනුසුලාගල හඳුරන. එයා කන්දේ හිටි මේ ඒ සාන්කල උපවාසලා මේ මේ විනයවාදී කටේ. විනය විතරමනේ කතා කරන්නේ. කිසිම ධර්මයක් නැහැ නේද? උගන්සල උදේ ඉඳලා නැනකම් සිවුරේ පාටයි, ගොටුවත්තයි, වටහත්තයි, ගැටවට ගැන්ලි ඕව විතරනේ කතා කරන්නේ. උගන්සල කිසිම ධර්මයක් තේරෙන්නේ නැහැ කියලා. ඒ කියලා කියන එක ධර්මයේ තේරිලා නෙවෙයි. නමුත් මේ ශීලබ්බතල්ලගෙන නටන නැටිල්ල ගැන කතා කරනවා. ඉතින් ඒකකොට නිකන් අරණ්‍ය ආමුදු ටිකක් පස්සට යනවා එල්ලුම් කාලා. මොකද අරණ්‍ය ආමුදු එච්චර පොතපත විදිහ දන්නේ නැහැ. මම දැනගෙන නෙවෙයි කතා කරන්නේ. ඒගොල්ලෝ ඒක දැනගෙන කතා කරනවා මේ විනය පැත්තට ගියොත් එහෙම ඕක පැත්ත විතරමයි. ධර්ම පැත්තට ගියාම විනය ඇත්තෙම නැහැ. දැන් මේ යන කතාවල විනය නැහැ. ඔබේ මේ කියන මේ ඔන්ටොලොජිකල් ගත්තත් කොග්නිටිව් ගත්තත් ඉපිස්ටමොලොජිකල් ගත්තත් විනය පැත්තක දාලා කරා. ෆිලොසොෆිකලි කතා කරන්නේ. නැත්නම් දර්ශනවාදයකට අනුව. නමුත් ඇඟ රිදෙන තැන තමයි නැත්නම් විනය කලකන කෙනාට ඒක තමයි ඇයි ඉන්දියාවෙන් බුද්ධ ආගම අකමකා ගියේ. බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 800කට පස්සේ සම්පූර්ණයෙන්ම අයින් වුණා මොකද? අද්වෛත වේදාන්තය ඇවිල්ලා ගියෝ අපි බුදුහාමර පෙන්නේ වෙනටත් උඩින් අපේක තියෙන්නේ අපි බුදුහාමර ඉස්සලා ඉඳලා කියලා තියෙනවා. මෙයා සාක්ෂාත් කරබව හැබැයි එයා විතරයි සාක්ෂාත් කරේ කිසි කෙනෙකුට තේරෙන්නේ නැහැ කියලා. බුදුහාමුදුරන්ගෙන් ඇර කිසි කෙනෙකුට තේරෙන්නේ නැහැ ඒගොල්ලෝ මේ බුද්ධඝම වෙන්න හදලා. බුදුහාමුදුරෝ අනු යන්න කියලා. බුදුහාමුදුරෝ අනු ගිහිල්ලා කරන්නේ බෑ. ධර්මයයි අනු යන්න ඕනේ. ඒ නිසා නිදර්ශන කරන්න පුළුවන් විඥාණයට අහුවෙන ආරූඪ ටික ආරූඪයක් වශයෙන් බාර ගන්න එකට සම්මුති සත්‍යය කියනවා. ඒ ආරූඪේ පැත්තකට තියන්න පුළුවන් බව මතක තියාගන්න සතියේ. නිවෙන්නේ. ආරූඪය අයින් කරුවට මොකුත් වෙන්නේ නැහැ. ඒක හරියට මේ පරණ හැව අයින් කරුවා වගේ මේ උරගෙඩි අලුත් තමක් එන. අපි වෙලා තියෙන අර පරණ හැව ආයේ දාගන්න හදනවා. පරණ කෝට් එක දාගන්න හදනවා. ඒ නිසා විඥානයේ තියෙන මේ විඥානයේ විශ්ින් දෙයකට ආරූඪ කරන ලද්ද තමයි නාම රූපය කියන්නේ. එහි විඥානේ නැහැ. විඥානයේ විශ්ින් මම මේ කෙනෙකුට නමක් දානවා. යාළුවා හොඳයි නරකයි කියලා ඒ දාන නම ආරූඪේ මෙයා නෙවෙයි මෙයාට අඳින කෝට් එක. ඒ කෝට් එකේ විඥානේ නෑ. ඊස නාම රූපේ විඥානේ නෑ. ඊට පස්සේ අපි අසුර කරන කෝට් එක විතරයි. මිනිස්සු දන්නේ නෑ. මිනිස්සු අසුර කරන වෙලාවක් නෑ. ඔය මේ චීනයේ හිටිය මිනිස්සු කන්දරේ වගේ නස්රුදීන් වගේ එයාට කියන්නේ හොඳ ලස්සනමක් තියෙනවා මේ පස්සේ මතක් වෙයි. මාස හරි දුප්පත්. ඉතින් ප්‍රභූවරයෙක්ගේ දැට ආරාධනාවක් ලැබෙනවා පුරුද්දට මිනිහා යනවා පරණ කෝට් එක ඇඳගෙන කන ඉරිලා අඩු වඳ ගහන කෝට් එකක් දාගෙන. ගේට්ටු ඉන්න මනුස්සය එළවුණා. මිනිහා මෙහෙන් ගන්න ඉංගන් දෙන මනුස්සයෙක් කියලා. ඉතින් මනුස්සයා දන්නා මට ආරාධනාවක් තියෙනවා අයිතිකාරයා ගේ ඇතුලේ. ගේට්ටු ඉන්න මනුස්සය සැලකුවේ හිඟන්නේ උටයි කියලා පස්සේ මනුස්සයා ළඟ ඉදරට ගිහිල්ලා කියනවා මට කෝට් එකක් නාට දෙන්නේ කියලා. කෝට් එක ගන්න ගියා පස්සේ ආ ගේට්ටු මනුස්සයා සැලකුවට ගහලා ගන්නවා ඇතුලට. ඉතින් ගිහලා ඇඳලා මේසේ ඉඳගෙන ඌ කෝට් එකට කවනවා. දැන් මේසෙන් අරගෙන කෝට් එකේ සාක්කුවට වුණ කාපන් කාපන් උඹ නිදනවා මේ දේට මම පෙබ්බත් කාපන් ඉතින් මට වෙච්ච මිනිස්සු බලනවා මේ මනුස්සයාට මොකද වෙලා තියෙන්නේ කියලා ඊටවසි තියෙනවා මේ සෙල්ලම් නැහැ ඔයා කන්නකො ඔයා තමයි වැදගත් නැක ඔයා කන්න කියලා සාක්කුව ඔක්කොටම පුරවනවා ඊටවසි කට්ටිය වලට කියනවා මෙයා නැත්තම් මට ඇතුළට ඉන්න දෙන්නේ නැහැ නේ මට නෙවෙන්නේ සලකන්නේ මිනිස්සු කෝට් එකටනේ ඒ නිසා කෝට් එකට කවනවා අද උපාධි කෝට් එකට තියෙන තැන. දෙනික මේ කොටන් වලින් මැව්වයි කියලා දෙයක් නැහැ. උපාධි කෝට් එක කියලා වෙන නමක් දාන්න. ඒක ඇඳට පස්සේ වෙන උන අපි අපිත් උපාධියට යන වෙලාවේ ඒ එදාට පඩ පඩ හම් පඩ ගඳයි වුණා. මුළු අවුරුද්ද පුරාම අර ගවඩාවක දාලා තිබිලා එදාට දෙනවා. ඊළ කියන මේක ලොන්ඩ්‍රියට දාලා ගන්නේ කියලා. උපය පහක් යනවා මේ ඩ්‍රයි ක්ලීන් කරා. පිස්සු මම ඕක පිටින් ඒක දාගත්තා නිකන්. එතකොට මම රැලි වැටිලා ගන්න දැන්. ඉතින් ඔබ හම්බෙච්ච ගමන් පැය 4යි කොහොද තියාගෙන ඉන්නේ දෙන්නේ. ඒ වෙලාවේ වැලිකින් හපෝරි ගිහලා ඔක මැදල අරගෙන හෙලකට ක්‍රීස් කියලා ඇඳගෙන ඉතින් ෆොටෝ ගන්නවා. ඉතින් මං දැක්ක පඩ ගඳ හඩු ගඳ අරකේ ඉතින් ගහලා පොලිමේ තියෙන සෙනෙට් හවුස් එක පිටිපස්සේ දැන් මේ මාච් එකට යන්නේ. ඉහළ වාඩි කරවලා ඉතින් අම්මල දාතලා තියාගෙන වේදිකාවක් හදලා වයිස් චාන්සලර්ත් වෙනවා චාන්සලර්ත් වෙනවා ඒගොල්ලෝ ඔක්කොම අර අන්නම් මනම් දාගෙන පට්ට අවුවේ දාගෙන ඉතින් අතට දීලා උපාධි දෙනවා අයියෝ කොම් පිට්ටු හදනවා හොඳයි ඇලි පැල්ල පෙලකට පොල්කට ඇලි ටික කරන කොම් පිට්ටු ඉදියෝ ඉදියෝ කියලා පොඩි කාලේ කරා ඊට හපම් මේ සෙල්ලම එහෙම ටික දැම්මට පස්සේ අන්නේ නැහැටි කෝට් එක දැම්මට පස්සේ ඊට පස්සේ MSc එකට මේ උපාධි උත්සවේ පටන් ගන්න MSc කාර්යයේ. රතු පහට කොට්ටම් ගන්න. ඉතින් මම MSc එක පාස් වෙලා ගියේ. මට හිතුණා පැවිදි වුණාට පස්සෙත් ගිහිල්ලා කෝට් එක අරගෙන ඉන්න. ඒ ඉස්සෙල්ලම කතා කරන්නේ අපිටනේ. තන්නේ කර ඔය වගේ එකක් තමයි මිනිස්සුෙක් දකුවම් අපි කෝට් එකක් අඳිනවා. අරුඩක් දාන. අපි ඊට පස්සේ සලකන්නේ මේ මිනිස්සුන්ට මේ කෝට් එකට සලකන්නේ. මිනිස්සයා කවුද කියලා දැනගන්නවත් අපිට ඕන කමක් නැහැ. දැනගන්නෙත් නැහැ. මනුෂ්‍යගේ ප්‍රകൃතිය නිවන් දැකලා තියෙනවා. අනිදස්සයි විඥානේ ඒකට බහින්නේ විඥානේ බහින්නේ මේ ඇඳගෙන ඉන්න හැටියට මෙයා ඉඳගෙන ඉන්න හැටියට කෑම කන හැටියට කතා කරන හැටියට අපි කරන මැනර්ස් කියලා කියනවා ඇතුලේ තියෙන කක්ක ගොඩක් මැනර්ස් උගන්වන්න වෙනම ඩිප්ලෝමා කෝසස් තියෙනවා තැනට ගියාම හිත ගන්නා සුළුස කතා කරන්නේ කොහොමද? රේඩියෝ එකට කතා කරන්නේ කොහොමද? ටෙලිවිෂන් එකේ හැසිරෙන්නේ කොහොමද? නළුවෙක් වෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ උඩ තෑගි දෙනවා තාත්තිකව රංගපෑව. ඒක අමු බොරුනේ තාත්තික රංගපෑව කියන්නේ. තාත්තික රංගපෑමක් කියලා කියන්නේ ඌ සනේකට 100 100ක් බොරුවනේ. පැවිද්දත් ඔක්කොම තාත්තිකව රංගපානවා. කවුරු ආවම වටාත් අරගෙන බොම් බොම් ජයයට පහඩ වෙලා ඉන්නවා. ඔන්න තව පැය කමාර්ගෙන් බාන සිවුරු ගලවන වැඩ කරන වෙලාවට කොහොමද සංගය කියලා ඒ වෙලාවට කියන කාටවත් ඇතුළට එන්න තාරන් පිළිම ඇට විතරයි. අමුඩ ගහන වැඩ. ඒ වෙලාවේ කවුරු හරි ආපුවම අපිටත් අප්සෙට් දැන් දුවනවා යුරෝ ගන්න. අත් දෙකෙත් මාය. ඇඟෙත් දාහදිය. යුරත් හොදන්නේ. මේ ආරෝඩේදී තියෙන්නේ එතන කවුරු හරි දැකලා තියෙනවද දන්නවද සර්වඥාන්සේ කාලේ සිවුරෙන්ද කොහොමද කියලා අද මේ ක්‍රමයට කියලා හිතනවා. නෑ. වෙන තාලයක් තිබිලා තියෙනවා. ඉතින් ඒ කාලේ කවුරු හරි දැක්කම මේ විහිළුල මේ ගැටවට ගන්නේ නෑ කියලා හන්දි බණිනවා ගෑ ගන්න දෙබන උඩ සිවුරු ඇඳලා තියෙන ඕනේ වෙන තාලයකට ඇඳලා තියෙනවා. බලංගොඩ හන්දවන්ති ආමරෝ බණකාරික ධර්මපාලතුමා දෙන්නම කිව්වා විජේනේ සිවුරු ඇඳ කියලා ඒ දෙන්න ඇඳගෙන ඉන්න සිවුරු දිහා බලන්න ඕනේ. නෙවෙයි. අන්දරේ යට වෙන්න අඳිනවා, සමෝ අඳිනවා, උඩට වෙන්න අඳිනවා. සියන්නිකායයි, සමරපුරිකායයි යට වෙන්න අඳිනවා. අපේ නිකාය සම වෙන්න හදිනවා. තව සමහර කෙනා අන්දනේ පේන්නේ නැති වෙන්න හදින්න ඕන කියලා. අවකන පුදු පිළිමේ අන්දනේ පේන්න ඇඳලා තියෙනවා. මොනවද මේ අල්ලගෙන තියෙන්නේ? මං කියන්නේ අපි මේ තියෙන ගුරුකුලයට බැනලා රණ්ඩු කරන්න කියලා. නම් කරන්ද මේක ආරූඪයක් බව මතක තියාගන්න. බම් බුරුපි කියක් පස්සේ හාමුදුරු සෙලක වැදට ගෙනියලා මේ ජංගිය පෙන්නනවා කට්ටියට. ඊට පස්සේ මේ මේක පෙන්වනවා. බුදුම ස්වාමීන් වහන්සේලාට මේ කන්තිපාස කවදාකවත් නැහැ රටේ. ආන්දේ චුරුමාන්නේ පැකට් එකක් ගත්ත ඇඳා සුමාන දැකලා විසිකරා. පාත්‍ර පුච්චන්නේ කවදාකවත්. ඌබු නැහැ කවදාකවත්. පඬු නැහැ කවදාකවත්. ඉතින් මේ මේ පඬු සුවඳ එනකොට ඒගොල්ලෝ කියලා කියන මෙන්න ලංකාවේ හම්දු කෙනෙක් මෙන්න ජංගෙය. මෙන්න ගීවෙය. මෙහෙම තමයි පාත්‍ර පුච්චන්නේ. අපිට හිත කියලා පෙන්වන්න විදියක් නැහැ. බණු ගහනවා. එහෙ ගියාට පස්සේ මම අවුරුදු 4ක් හිටියා. ඒ පළවෙනි ෂූරේ පඬු හොරලා ගියාට පස්සේ ඉවරයි. ආය කවදාකවත් පඬු ෂූරක් අඳින්නේ නැහැ. ඉතින් මෙව අපි අපි කියන අපේ තේරවාදී තියෙන වටිනාම සම්දර්ශන කියලා. හොඳයි. නමුත් මේක හිත ගලව ගන්න බැරි නම් මේක මම කියාගෙන මේක මම කියාගෙන ගලව ගන්න බැරි නම් ඉතින් අපි ඒකමත නිවනක් හදනවා සංසාරයක් හදනවා. මෙව ආරුඪ කරගත්ත දේවල්. අවශ්‍යතාවය තියෙන සීල සමාධි ප්‍රඥා. ඉතින් ඒ විදිහට සීල සමාධි ප්‍රඥාවට මේක බාධාවක් වෙනවා නම් අපේ සංඝ පිරිස අතරේ අපි විලෝපණය කෙරුවොත් අපි ඒක නැතුව සංඝ පිරිස කරන දේ කරලා සමග්ගාණන්ත පොසුකෝ කියලා ඉන්නවා. ඊට අමතරව තියෙන දේවල් ඔක්කොම මේ ආරූඪ කේන්දරයේ බව. අපි විසින් පිට කහතර ස්ක්‍රිප්ට් කරලා තියෙනවා. අපේ මොලේ කියලා තියෙනවා මේක හරි කියලා. ඒක ඒක මට දැන් කියලා තියෙනවා මේ වැඩේ කරන්න එපා. ඉතින් මම මේක ගුරුවරයාට සන්තෝෂයෙන් කවුරු නොකර ඉන්නකොට දැන් කවුරු හරි කරනවා දැක්කොත් මට නිකන් ඉඳම බෑනේ. මට කිව්ල අර මනසට කියන්න දෙන තමුසු මොනවද ඔය කරන්නේ මේක අර මනසන කොහෙද උපතේ කියන්නේ කුණු අර පහන්න එපා මට ගුරුවරට කියලා දෙන්න කරනවා මේක එයා කියනවා මං කරන්නම් මට පෙන්වන්න අසවල් ශික්ෂාපදේ කියලා ඒක පින්නේ තරහයි මොකද මෙයාට පෙන්වන්න ශික්ෂාපදයක් නැහැ මෙයාට තියෙන ගුරු ආමතුරු කිව්වයි කියලා එයාට කියත හැකි ඕනනම් ස්වාමීන් වහන්සේ මගේ ගුරුහාර මේක හොඳ නම් කරන්න මට නම් ලාභයි කිව්වොත් මේ ආමතුරු මෛත්‍රී ගෙංගක වෙයි කඩා පැන්නොත් කඩා පැන්නොත් ඒ නිසා බෞද්ධයාට විරුද්ධව ක්‍රියාත්මක වෙන ලක්ෂණ ටිකක් තියෙනවා. දන්න හැමදේම හුඟක් වෙලාට බෞද්ධයාට විරුද්ධව හිටලා තියෙනවා. මොකද පේන දේ නෙවෙයි බලන්නේ. හිතේ තියෙන දේ බලන්න හදනවා. ආරූඪය බලන්න හදන්නේ. මොකද ආනාපානේ නැහැනේ ආරූඪයක් ආනාපානේ ප්‍රകൃතිය. ප්‍රകൃති ආනාපානේ කවදාකවත් හිතන ආනාපානේ නෙවෙයි. ඉතින් ඒක කපාගෙන මනුෂයාට මේ භාවනා කරන්න තියා, හත්ය පිටන තියා, මූල කර්මස්ථානට ය아가න්න බැරි නම් ඉඳගෙන ඉන්න හැටි බලන්න බැරි නම් කියන බිග්ිනර්ස් මයින්ඩ් කරන්න ආධුනිකයෙක් හිතක් ගන්න. අපිට පේන දේ කියන්නේ මොකද්ද පේන්නේ කියලා. ඒක ප්‍රකෘතිය. ඒක ඉතිහාසයට අහු වෙන්නේ නැහැ, භූගෝලයට නැහැ, කිසිම විෂයකට අහු වෙන්නේ නැහැ. මොකද මේක පොත්වල ලියන්න බෑනේ. ඒකට ගියේ නැතුව කවදාකවත් ඔය කම්ඨාන සුද්ධ වීමක් සාමාන්‍යකරණ වීමක් වෙන්නේ නැහැ. ඒක නිසා අපි මේ ඉන්නේ ඩී ලර්නින් process එක. අපි ඉන්නේ අන්ලර්නින් process එක මේ ඔළුවට දාපු ස්ක්‍රිප්ට් එක දෙමාපියෝයි පන්ති පාර ගුරුතුමයි පන්තිලේ හාමුදුරුවෝයි අපිට දාපු මේ ස්ක්‍රිප්ට් එක මේ පර්මනන්ට් පේන්ට් එකක් නෙවෙයි කියලා පෙන්වන්න අපි හදන්නේ. ඒක නිකන් පන්තිලේ දිවා ඉතින් මැකෝගේ කරදයි. නිගරු කරන්න එපා. ඒ ඉන්න තැන ඒකට ගරු කරන්න. නමුත් මතක තියාගන්න ඒක හදපු එක්කන ඒක දාපු එක්කන කවදාකවත් ඒ ಗುಣ අල්ලන්නේ නැති අනිදස්සන විඥානේ දන්නේවත් නැති කෙනෙක්. දන්නවනම් කාටවත් ස්ක්‍රිප්ට් කියන්නේ නැහැ. භයානකම දේ තමයි මේ අවුරුදු 3 4 මේ පන්ති කාමරයක දාලා ඌ හතරස් කරන්න හදන හැටි. ආයේ ගන්න දෙයක් නැහැ. ඊට පස්සේ ඌට සාතිකයක් දෙනවා, ටැග්ගක් දෙනවා, දීලා අස්කුර කුඩරියක උඩරියට පස්සේ ඌ ඒ පචේම අනික් කටට උගන්වනවා. ඌ දන්නේ මොකක්වත් නැහැ. මොකද ඌගේ මොලේ වැඩෙන්නේ දෙන්නේ මේ අනම්මනම් දාලා. මෙතේ ඊට පස්සේ પરම්පරා දෙක තුනකට පිස්සරයි. නමුත් අනිත් පැත්ත හරවන්න පුළුවන් සතියේට කී කවදාක ප්‍රමාණයි. කොච්චර ගැට ගැහිලා තිබුණත් කොච්චර සංකත වෙලා තිබුණත් කොච්චර අරුඩ වෙලා තිබුණත් යාට කියන්නේ ඔක රැකපන් ඕක මේ පිටින් කාපු සායමක් විතරයි වාහනේ කියන්නේ පේන්ට් එක නෙවෙයි එන්ජින් එක ඒ නිසා පේන්ට් එක මාරු කරන්න පුළුවන් ඔය සිංගර්මන් මැෂිම තියෙන පරණකේ ඒක පේන්ට් කරන්න තමයි ඒක පේටන්ට් රෙකෝඩ් කරලා තියෙන්නේ ඩිසයින් එකත් එක්ක. මේ නිසා සිංගල් මැෂින් මම පේන්ට් එක කපලා තිත ගහන්න තහනම්. එතකොට මැෂින් එක අලුත් කරපුවම වෙනවා. කාර් වල ඒක නැහැ. කාර් වල පේන්ට් එක මාරු කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ දසන විඥානය සහ අන්දසන විඥානය දසන විඥානය කියන්නේ හරුඩේ සංස්කාර මවන ලද්දක්, පටවන ලද්දක්. ඒක ඔබ හිතුවට නිත්‍ය සුඛ සුබ නැහැ. ඒක වෙනස් වෙන සුළුයි. ඒ නිසා ඔය පටවන ලද්දක් හරුඩේක වෙනස් වුණා කමන්නේ නැහැ. වෙනස් කරන්න යන්න එපා. වෙනස් වෙනවා සබහා ධර්මී. ඕක පිළිකන්ට යනවා නම් අනිච්ඡං කියන එකට අනිත්‍ය සංඥා වෙනවා. ඒ නිසා මේ මම මේ සාකච්ඡා කරන්නේ මේ අද්වෛත වේදාන්තයයි නැත්නම් අද්වෛතය වේදාන්තයයි කියන දෙක අරගෙන මොකද අද ලංකාවේ ඉන්න උගා කාමුදුරි තාමත්ම ප්‍රබුද්ධව කතා කරනවා. මේ කතා කරන්නේ බක ප්‍රශ්නය ගැන. කතා කරන්නේ බ්‍රහ්ම ගැන. කතා කරන්නේ වේදාන්තය ගැන. කතා කරන්නේ අනිදර්ශනයේ මේ මේ අද්වෛතය ගැන. පුත්‍රජානන්සේ සඳහන් කරලා තියෙන අද්වෛතයයි මේ දෙක අතර තියෙන සම්බන්ධතාවය වෙන් කළ දක්වනවා කියන එක එච්චර ලේසි නෑ. නමුත් උත්සාහ කරලා තියෙනවා විකු බෝධි උත්සාහ කළ තුන කටුකුන්ද සාන්ති උත්සාහ කරනවා යම් තැනක අපිට ඉස්සරහම් වෙයි. නමුත් ඒක බලන්න මේ සාමාන්‍ය Tamanට මූලික ඉන්ද්‍රිය ධර්ම ටික හදාගන්න ඕනේ. සද්ධා විදිය සති සමාධි ප්‍රඥා හදාගෙන දැනගන්න ඕනේ. අපි මේ දන්න දේ හෙලි කරන්න බැරි නම් දර්ශනවාදයේ විදිහාදීන විදිහට දන්න විදිහට ඒකයි ඔය දලයි ලාමතුමාලගේ සම්ප්‍රදාය හරි දක්ෂ. ඒව අවුරුදු 14ක් උගන්වනවා. මේ අපි මේ දැන් උගන්වන්න හදන දේ අවුරුදු 14ක් එක දිගටම වාදපත උගන්වනවා. ඔබට මේ විදිහේ ප්‍රශ්නයක් එන්න පුළුවන් මේකට මෙහෙම උත්තර දීපන්. මෙහෙම වෙන ප්‍රශ්නයක් මේකට උත්තර දීපන්. ඒක තමයි දස්තර සූත්‍රයේදී සාරිපුත්‍ර සාන්ති කියන්නේ ඔබ දන්නවද ඒකෝ ධම්මෝ කතමෝ ඒකෝ ධම්මෝ බහුකාරෝ කතමෝ ඒකෝ ධම්මෝ භාවේ තබ්බෝ කියලා අහලා උත්තර දෙනවා. ප්‍රශ්න 100ක් අහලා උත්තර 100ක් දෙනවා. ඒ වගේ දෙයක් දලයි ළමතුමා කරලා දෙනවා. මොනම ප්‍රශ්නයක් අහනකොට හැරෙනකොට දන්නවා මේ අහවල් ප්‍රශ්නේ අහන්නේ කියලා. උත්තර දෙනකොට මේ પરම්පරාවම නැති වෙන දීලා තියෙනවා. නමුත් තේරවාදේ හරිම පටුයි. අනිත්‍යව බලන්නේ හරියට කුරාණ කියන කට්ටිය අනිත්‍යව බලන්න එපයි කියනවා වගේ. ඉතින් අන්තිමට කියලා ප්‍රශ්න ප්‍රශ්නයක් අහනකොට එයා කියන එක්ක උඹලා මුත්‍යා දෘෂ්ටික කියලා පැත්තකට යනවා. නැත්තම් නිකම්ම වැරද්ද මේ වැරද්ද වාර ගන්න වෙනවා. අපි මේ වාද කරන්න හදනව නෙවෙයි. නමුත් හොඳට මතක තියාගන්න ලෝකය කියන්නේ වාදයක්. ඒ වාදයට අනුවට කවුරු ප්‍රශ්නයක් ආවත් අපි ඒක නිසි තේරවාදයට ගෞරවණීය උත්තරයක් දීලා අපි දකුණට සිග්නල් දාලා වමට කපලා යන්න ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා මෙතෙන්දි මේ ඥාන දර්ශනාන්ත පෙන්වන දේ පටවියට අපි ආරූඪ කරලා ඒක මතින් දුක් ගන්න හැටි. කාම ලෝකයටත් ගැලපෙනවා රූප ලෝකයටත් ගැලපෙනවා අරූප ලෝකයටත් ගැලපෙනවා නිවනදිත් තේරුමක් ඇතුව තියෙනවා. හැබැයි ඒක මේ සාකච්ඡා කරන්න පුළුවන් කිසිම භාවනාවක් නොකර. ඔය ඔය වාදයට යන්න පුළුවන් කිසිම සීලයක් නැති කිසිම මොකක් නැති ව්‍යාකරණ ටික දන්නවනම් පොත් ලියන්න පුළුවන් නොබෙල් ප්‍රයිස් ගන්න. හැබැයි කිසිම ಗುಣ චර්යාවක් නැහැ. ඒ අන්දින් ඥානන්ද සාංශේ ಗುಣ චර්යාවක් තියාගෙන මේක කියවෝ පළවෙනි කෙනා. නැත්නම් විශ්වවිද්‍යාලයේ ওই විෂය හරියට කතා කරනවා. ඒ කතා කරන කිසි කෙනෙක් සීල සමාධි ප්‍රඥා නැහැ. සංඝයාගෙත් නැහැ ගියන්ගෙත් නැහැ. ඒ නිසා අපිට උත්තර ගන්න කියන්නේ අපි ඉස්සර අර අපේ චරිතෙන් කරන්න තියෙන සීල සමාධි ප්‍රශ්න හදාරගෙන මේකටත් පොඩ්ඩක් අහුම්කම් දීලා මේක නෑ කියලා ප්‍රශ්නයක් නෑ. නමුත් අහනකොට තේරෙයි අපි මේ භාවනා කරනකොට කමඨාන් සුද්ධ කරනකොට මොකද අපිට පැටලෙලා තියෙන්නේ කියලා. ඒ නිසා ඒක නැතුව මේ sannivedanaya ව්‍යාකරණය භාෂාව ඍජු කර ගැනීමට හරි වටිනවා මේ සාකච්ඡාව. හැබැයි ඉතින් තේරෙනවද කියලා මට තේරෙන්නේ නැහැ. මොන දිහා බලනකොට නම් මට පේන්නේ තේරෙලා නැතුවා වාගේ. ඒ නිසා මම මෙතන නැත කරන තව විනාඩි දෙක තුනක් තියෙනවා ඉතින්. මම කතා කරනවා විනාඩි 45ක් විතර. ඒ නිසා යන්න දෙන්න මම කරන්නේ මම ඊට පිටු පෙරලන්න දෙන්නේ ඒ පිටුම තියාගන්න. මොකද කියන්නේ කවුරු හරි මේ ඉගෙන මන්ත ප්‍රකාශ කිරීමක් කරනවා නැත්නම් සමාප්ත කරනවා. ස්වාමි විවේකානන්ද ඒ ඒගොල්ලෝ කියන කතා කරනකොට ඒකට මේකත් එක්ක ටිකක් සමෝ යනවා වගේ. ඒවා සත්තුරු කියලා කෙනෙක් නම් එදවස්න කවුද? සත්තුරු කියලා. සත්තුරු. සත්තුරු. සත්තුරු සත්තුරු ඒක ඔයත් ඔය ටික කතා කරනවා. යෝග භාවනා කරලා ඒගොල්ලෝ වෙනම කතා කියන්නේ. දැන් ජීවදයන්ගේ අර ඉන්දිය ගැන කතා කරනවා. ඒ කියන්නේ ඒ ජීව කියන එකක් මිනිස්සේ කියලා කියන්නේ. ඒ අනවිනෝ චක්‍ර හතරම එකට සෙට් කරනවා කියනවා මේ ඉතින් පුරුෂලිංගය ගත්තාම කියන්න දෙයක් තියෙනවද ඔක ගැන? හත නෙවෙයි අට හතක් එකතු වෙනවා නේ ඔතන. පුරුෂලිංගය සිදු වුණාට පස්සේ ওই තේන් තියෙන තව දෙයක්. ඉතරයි. පුරුෂලිංගය කියලා දැම්මත් එකයි මොන එක දැම්මත් එකයි. ඒක තමයි තන්ත්‍ර විද්‍යාවේදී ඔච්චරයි ගියේ. තන්ත්‍ර ගැන කතා කරනවා තේරවාදයේ හොඳටම තේරිච්ච කෙනාට මහායානයේ සුදුකම් ලැබෙයි කියලා. සුසුකන්දේ මහායන සුදු මහායනේ සම්පූර්ණ කෙලපැමිණිච්ච කරන තන්ත්‍රයන්ට සුසුකන් ලැබෙනවා කියන්නේ. තන්ත්‍රයන් කියන්නේ ලිංගිකයේදී හිත සතියේ හිත පවත්වනවා. සම්පූර්ණ ලිංගික ක්‍රියාවලියේදී සතියෙන් හිත පවත්ලා අන්තිමටම කියනවා හරි නෑ මේවා කියන එක. තමන්ගේ අම්මත් එක්ක ලිංගික ක්‍රියාව කරන්න පුළුවන්ද කියලා අහනවා. ලිංගිකව හැසිරෙන්නත් බෑ මාතෘකාවක් නැතුව. ඒක හතට වැඩි යනවනේ. මෙතන තත්ත්වෙකදී අම්මත් එක්ක ලිංගික <clears throat> සහවාසය දෙන්න පුළුවන්ද? ලිංගික ඇති කරන්නත් බෑ, මාතෘත්වය ඇති කරන්නත් බෑ. එතෙන්ට යනකම් මේ හිත මේ සතිය පවත්වන්න ඕනේ කියලා. සතියම කියන්නේ අවදිභාවය ගැන කතා කරනවා. ඒ නිසා සිවලිංග වගේ දෙයකට යනකොට ඕන තරම් තියෙනවා මේ ඔය කියන මේ ස්පිරිටුවල් ටුරිසම්. මම ආධ්‍යාත්මිකව එතන ගියාට පස්සේ ෆුල් ආතල් එකේ ඉන්න බජන් ටිකක් තියෙන්න ඕනේ. එතන ගියාම ඔය ඕම් ශිවා කියනට හොඳට ගහලා ඉන්නවා. දුවර කුඩු ගහලා තියෙනවා. මේ මේ මම මේ අපහාසයට කරනවා වෙන්න පුළුවන්. මොකද මට අදහන්න නැති මාතෘකාව මම මේ කතා කරන්නේ. ඔය හිමාලයට ගිය කට්ටිය ඉන්නවා. නැත්නම් සරස්වති මේ මොනවාද මේ බාත් වලට යන්න අර මිනි පුච්චන තැනට ඕන තරම් සාසිය මේ කට්ටිය ඉන්නවා. සාමිලා. ওই වෙලාවෙත් අහස දිහා බලන ඕම් ශිවා. ඕම් ශිවා. උද්දට කුඩු ගහලා. උද්දට කුඩු ගහලා. ඉතින් මේ මිනිස්සු කියනවා ඔය භවනා කරගෙන ඉන්නේ අවවර ගංජා ටිකක් ගහන්න ඕන. එකපාරට මොන ඉඳ තියන්න පුළුවන්. ගන්න ඒකානිට මොකද වෙන්නේ කියලා ලංකාවට ගංජා නීතිගත කරන්නේ නැති වෙයිද කියලා බලන්න. බුදුජානක කියන්නේ පිටින් මොකුත් නැතුව කරන ක්‍රමයක්. ගංජත් නැහැ, සිවත් නැහැ, ලිංගෙත් නැහැ, බ්‍රහ්මත් නැහැ. උඹ තුලමයි මේ කියන ප්‍රබහසරේ තියෙන්නේ කියලා. ඉතින් අරගොල්ල ඒකයි මම කියන්නේ ඒගොල්ලෝ භාවනා නොකර භාවනා කරන අයටත් උපදෙස් දෙන තරමේ ශ්‍රේෂ්ඨ කතාවල් දන්නේ. ඉතින් ඒක උඩ බුදු දහමසේ කතා කරලා තියෙන්නේ අපිට බෑ කියක් කෙල්ලෙන තින්දගෙන ඉන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා ලංකාවේ හැමතුරු අපිට දෙන ලනු හරි වටිනවා. ඊට වැඩිය ලොකු ලනු කනකොට ඒකත් ලනුවක් කියලා තේරුම් ගන්න. අර මිනිස්සෙක් මේ මේ මේ මෙල්බන් වල වාඩි වෙලා ඉන්නවා මේ මේ මෙහෙම වාඩි වෙලා ඉන්නවා මෙතන තියෙන කුඩු මිටක විතරයි මුළු ඇඟ බැලන්ස් වෙලා තියෙන්නේ. අඩියක් දෙකක් උඩ කුඩු මිටක් ගහලා තියෙනවා. ඒ කුඩු මිට උඩ මෙතන වැදිලා තියෙනවා. මිනිහ වාසය මිනිස්සු පත්ත වෙලා බලනවා. බලන කුඩු මිටි යට මේ හත්තක් වගේක් ඇවිල්ලා මිනිහා අල්ලගෙන කුඩු මිටියට බැලන්ස් වෙන්න වෙල්ඩින් කරපු සෙට් එකක් තියෙනවා. ඉතින් ඊපස්සේ මිනිහා ගියාට පස්සේ ගලවලා පෙන්නවා මේ බන දැක්කොත් ඕන කෙනෙක් පාවෙනවා වගේ පේනවා. කුඩුමෙට එන්න බෑ. හරියට මැදට මැදට නෙවෙයි තියෙන මේ කොනක වැදලා තියෙන මිනිහා ඉන්න පාර මැද ඉර්ධිපාති හරද ඔය ඉන්ද්‍රජාල තේරම කරනවා. අපේ මිනිස්සු ඒකෙත් සිවලින්ගේ අත ගන්න හදන හැටි. ඒක <laughs> මොකක්වත් නැහැ. ඒ භාවනා කරන්න ගියාට පස්සේ මේ මිනිස්සු ආරූඪ කරගත්ත දේවල් නැත්තම් හිතාගත්තට පස්සේ සෝවාන් කියලා. තමනුත් රැටුන අනුත් රැටුන. රහතුත් එහෙමයි. ඒක නැති කර ගැනීම සඳහා මේ ලබාගත් සෝවාන් මාර්ගයත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියන තමයි ඔය අනිදසන විඥාන කතාව බුදුන්සේ කියන්නේ. ඉතින් ඒකට අපිට පේනවා ඒක මවාගෙන විශාල පිළිස් මේ මත් කරගෙන ජීවත් වෙන නිකායවල තියෙනවා. ඉතින් ඒකත් අපි නදකින් කියන්නේ නරකයි. අපි දැනගන්න ඕනේ මානසික මායාව කියන්නේ මෙහෙම දෙයක්. අපි කොහොමද මේකෙන් ගැලවෙන්නේ කියලා. ඒක නිසා කටුකුරුනි ස්වාමීන්ගේ වෙච්ච සේවයට මුගව දිනෙක සංඝයාසලා කැමති නැහැ මොකද ඒක පැහැදිලිවම පෙන්නන දෙනවා අපි මේ තේරවාදයේ මම මාගේ ආත්මය කරගෙන ජීවත් වෙන්නේ සිංහල බුද්ධ ධර්ම. ඒක උදාහරණයක් එහෙම කියන්නේ උන්වහන්සේ කියන්නේ පඨවි පඨවි ධාතුවට අපි ආරූඪ කරලා ඒක මගේ කියා ගන්න හදනවා. පඨවි ධාතුවක් තියෙනවා මම කියන්නේ නැති එකක්. ඒකෙන් නිවන් ඕනෙත් නැහැ ඒකට භාවනාව ඕනෙත් නැහැ. නිසා දැනට පටවි කියාගත්ත කොටස අරගෙන ඒක ගැන භාවනා කරපන් ඒකේ පටවිත්‍ය නැති වෙනවා. ආනාපානෙ නැති වෙනකම් භාවනා කරපන්. පිම්බි මැක්ල මරන එක නැති වෙනකම් භාවනා කරපන්. එතකොට හරිනේ. එතකොට ඒකේ කියනවනේ ගමන. හොඳයි අපි මෙතන නැත කරනවා මොකද මට ගමනක් තියෙනවා. සමස්තෙන් දෙයක් කියලා ඉවර කරනවා. මේකෙන් මම කනකොට ගන්නම් මම. දැන් අපි කවුරුත් දන්නවා මල කියන එක පරවෙන්න පුළුවන් බව. නමුත් මාදුටු මල කියලා ගත්තහම ඒක මා කියන සංකල්පයට ඇතුළු වුණාට පස්සේ ඒ නැවත සිහි ගන්නවන්න පුළුවන් නිසා ඒකේ යම්කිසි නිත්‍ය ස්වභාවයක් තියෙනවා. නැවත ඒ ගැන හිතන්න පුළුවන් විදිහේ හිතට යොමු වන නිත්‍ය සංඥාවක් එයින් එනවා. ඔන්න ඒ අදහසයි මෙතන සඳහන් වෙන්නේ. පේටන්ට් රෙකෝඩ් කරනවා. <clears throat> මාදුටු මල කියලා මගේ මල කියලා ඇමරිකාව රෙජිස්ටර් කරනවා. කවුරුත් දැක නැහැ මගේ මල නේ. ඊට පස්සේ ඒ මල පරවෙන්න බෑ. විමුක්තස්තක ස්වභාවය අර සංකල්ප දැඩිව ගැනීමක් නැති එකයි. ලෝකයා යොදන විභක්ති රූප දැඩිව ගැනීමක් නැහැ. ඒවා සාමාන්‍ය ව්‍යවහාර බව දන්නවා. දැන ගැනීම නිසාම ඒවට යටත් වෙන්නේ නැහැ. පටවින් නාහෝසින් මම පෘථුවිය නොවීමි. පඨවියා නාහෝසින් මම පෘථුවියෙහි නොවීමි. පෘථුවියෙන් නොවීමි. පෘථුවිය මගේ යයි නොගතිමි. පඨවින් නාභිවදින් මෙතන අභිවදින් කියන වචනේ යෙදලා තියෙනවා. මානය පිළිබඳව. විතර එකළඟ යොදන පද තුනක් තියෙනවා. අභිනන්දති, අභිවදති, අධ්‍යෝසාය තිත්තති කියලා. විතර සූත්‍රවල සඳහන් වෙනවා. අභිනන්දති කියලා කියන්නේ තණ්හා වශයෙන් සතුටු වීම. විශේෂ වශයෙන් සතුටු වෙනවා කියන එකයි. අභිනන්දති කියන්නේ. අභිවදති කියලා කියන්නේ මානය පිළිබඳව කියාපෑමක්. යමක් පිළිඅරගෙන කියාපෑමක්. අජ්ජෝසාය තිත්තති කියන්නේ දෘෂ්ටි වශයෙන් පැටලී සිටීමක්. එතකොට තණ්හා මාන දික්ටි කියන පද තුනට සමාන්තරව යෙදෙන පද තමයි අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති කියන්නේ. එතෙන් නැත කරමු. එහෙනම් අපි එත්තාවතා චාතිගත සජ්ජහනා කරලා අපේ මේ විමසුම ඉදිරින් සමාප්ත කරන දවසට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි. එත්තාවතා සම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සම්ප සම්පatti සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සම්ප සම්පatti සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සම්ප සම්පatti සිද්ධියා ආකාශත්තා ච බුම්මත්තා චිරං රක්කන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු මං ඉදං හෝ ඥාතිනං හෝතු ඉදං හෝ ඥාතිනං හෝතු ඉදං හෝ ඥාතිනං හෝතු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු ආව නිපානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය සාදු සාදු සාදු